අවසරයි ස්වාමීන් වහන්සේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අප සියලු දෙනාම දෙදෙමත් සිටින් ධම්සක් කරුණ දහම් සෙවන ධර්ම සාකච්ඡාවට සූදානම්වයි සිටින්නේ. ධර්ම සාකච්ඡාවට අපගේ ගෞරවනීය සමිත විහාරි ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි මේ ධර්ම දේශනාවත් එක්ක ඇත්තටම දානය සම්බන්ධ කාරණාව කාරණාවේ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන කාරණාව හරි නැත්නම් මහප්ඵල මහානිසංස වෙනවා කියන කාරණාව සම්පූර්ණ වෙනවා. මෙන්න මේ දේශනාවේ. එතකොට බලන්න අපි එතෙන්ට එනකන් කොච්චර මේ කොච්චර කාරණා ටික පහු කරන් පහු කරන් එන්න උනාද? නේ එතකොට මම මේකේ මේ කාරණාව දැක්ක මේකේ ওই දානි කියන කාරණාවේ වැදගත්ම ටික තමයි මෙන්න මේ ටික. මේ අද දේශනාවේ කතා කරන ටික තමයි ඒකේ වැදගත්ම ටික. එතකොට ඒක කතා කරන්න අපිට මේ අර වට පිටාවක් කතා කරගෙන එන්න ඕන. මට හිතුනේ උපමාවකට ඒක හරියට ගයක් හදනවා වගේනේ. ගයක් හදනකොට දැන් අද කතා කරපු කෑල්ල හරියට ගේ සම්පූර්ණ කරලා වහල ගැහුවා වගේ. වහල ගහලා සම්පූර්ණ කරන්න ඒ කාලේ ගෙවල් හදනකොට අන්තිමේටම කැණි මරලා තියෙනවා කියනවා. කැණි මරලා කියලා එතකොට බිත්ති බැඳලා වටේටම පරාල එන විදිහට එක මැද්දේ රවුම් පරාල සියලු පරාල වදින රවුම් ලීයක් තියෙනවා. රෝදයක් වගේ ඒකට තමයි ඔක්කොම පරාල සම්බන්ධ වෙන්නේ. ආන් ඒ වගේ දානේ කියන එකේ කැණි මඩලා තමයි මේ මේ ඔය විදිහට ධර්ම අවබෝධ කියන එක. දාන කියන එක කැණි මඩලා ධර්ම අවබෝධ කියන එක ඒක බුදු කෙනෙක් ලෝකෙට කිව්වොත් මිසක් කෙනෙක් දන්නේ බුදු කෙනෙක් ලෝකෙට මෙන්න මෙහෙමයි මේක යන්නේ කියලා කිව්වොත් මිසක් දන්නේ නැහැ. එහෙම එකක් තියෙන්නේ. එතකොට අර ෆවුන්ඩේෂන් කපනවා වගේ තමයි මම නිකන් මේ නිකන් හිතට දැන් මේ නේ හින්දා මම කියන්නේ. ෆවුන්ඩේෂන් කපනවා වගේ තමයි හරියට අර දාන සම්බන්ධයෙන් තියෙන වැරදි මතවාද, වැරදි දේවල් වලින් <clears throat> අර එක එක අපි හිතමුකෝ පරම්පරාවෙන් ආපු වින්ද දාන දෙනවා. නැත්තම් අනිත් අයින් දෙන ඉඳ දෙනවා වගේ අර ඒවා නැත්තම් අසත්පුරුෂ දාන වගේ වර ෆවුන්ඩේෂන් කපලා ඒ ටික පිරිසුදු කරනවා වගේ වැඩක්. එතන පොළොව පිරිසුදු කරලා එහෙම එකක්. ඊට පස්සේ තමයි ඒක ඒකේ අර ෆවුන්ඩේෂන් එකේ බිත්ති බඳ මේ බිත්ති මැදලා ඒ බිත්ති ඉහලට නංගලා ජනෙල් උළුවව තියනවා වගේ තමයි ඊතුරු කොටස් ටික අපි කතා කරගෙන දාන සම්බන්ධ කාරණා. එතකොට මේ මහත්ඵල මහානිසංස කියන එකේ මේ සතියේ කතා කරපු කාරණාවත් එක්ක <clears throat> දානයේ මහත්ඵල මහානිසංස කියන කාරණාව සම්පූර්ණ වෙනවා. ඔන්න ඔතනින් සම්පූර්ණ වෙනවා. හරි ලස්සන තැනකින් හරි පුදුමයි ඒක. බුදුවරුන්ගේ ධර්මයේ බලදී හැම හැම තැනදීම බුදුරයන් වහන්සේලා ඒක අන්තිමේටම මේ Nirodha කියන එක නිවන ඉලක්ක කරනවා. ඒක ඉලක්ක කරන විදිහ අපිට පේන්නේ ඒක ඒ වැඩේ තියෙන්නේ. නැත්තම් උන්වහන්සේලා ඒක ඉලක්ක කරනවා. ඒක මොකද උන්නාසලා එකේ භවයේ දිගින් දිගටම මේ සැප විඳින්මින් යන ගමනක් කවදාවත් ඉලක්ක කරන්නේ. බුදුරණාහසලා දේශනා කරන්නේ මේ භවයේ භවයේ ඉදිමින් ඉදිරිය යන ගමන මේ මම චුට්ටක්වත් වර්ණනා කරන්නේ නැහැ කියනවා. එක තැනක ඔය අනාගාමි ස්වාමීන් නමක් ඉන්නවා. බුදුරණාහසේ කාලේ ඒ අනාගාමි ස්වාමීන් අනාගාමි වෙලා කල්පනා කරනවා ඇත්තටම අදට උනත් ඕන තරම් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ එහෙම කල්පනා කරනවා වෙන්න පුළුවන්. අදට කියන්නේ ඒ කාලේ හැම කාලෙම මේ අනාගාමී ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මං අනාගාමී වෙලා ඉන්නේ මේ ඉතුරු ටික මං ඉතින් බඹලෝ ගිහිල්ලාම කරනවා කියලා. පැහැදිලිද? ඉතුරු ටික ඉතින් ඕක කොහොමත් ওই ටික ප්‍රශ්නිකුත් නෑ. බොහොම සැපෙන් සැහැල්ලුවේ සමාධිමත් ඉඳකින් ඉන්නේ අනාගාමී කෙනෙක්. එතකොට ඉතුරු ටික ඉතින් මම ඔය බඹලෝ ගිහිල්ලා හිමින් කරනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා ඒ භික්ෂුවට එන්න කියනවා. ඒ කාලේ. එන්න කියලා අහනවා භික්ෂුව මේ මේ මොකද දැන් අර කලින් වගේ ධර්මා මේ බණ භාවනාවට වීර්ය කරන්නේ නැත්තේ කියලා අහනවා. ඒක සාමාන්‍ය විදිහට උන්වහන්සේ ඉන්නවා ඇති. ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි මම කල්පනා කරා මේ ඉතුරු ටික බඹලෝ ගිහිල්ලාම කරගන්න කියලා. ඊට පස්සේ කියනවා භික්ෂුව ඔබ මොකද හිතන්නේ කියලා අහනවා මේ ලස්සන උපමාවක් කියනවා. අසූචි මේ චුට්ටක් තිබුණත් ගඳේ වෙනසක් තියනවාද කියලා අහනවා බුදුරජාණන්. ඊට පස්සේ ඊට නෑ ස්වාමීන් කියලා. ඊට පස්සේ කියන අන්න ඒ වගේ භික්ෂුව මේ භවයේ කොහේ හරි කෙලවරක් තිබ්බත් ඒකේ මේ ඒ කියන්නේ දුක කියන එකටමයි ඒක අයිති වෙන්නේ කියලා. භවයේ කොහේ තිබුණත් ඒක රූප භවයේ, කාම භවයේ, රූප අරූප භවයේ ගියත් දුක කියන එක තමයි අයිති වෙන්නේ කියලා බලලා දුක කියන එකේ ස්වභාවයක් තමයි එතනක් තියෙන්නේ කියලා බුදුරණාහි කියනවා. ඊට පස්සේ වික්ෂ ආයි ආයි විරිය කළා අරහතටපත් වෙනවා කියලා. එතකොට ඒ වගේ මේ කියන්නේ බුදුරණාහන්සලා මගේ කාරණාව කිව්වේ භවය කියන එක <clears throat> වර්ණනා කරන්නේ එතකොට දානි කියන එක අපි භවය වර්ණනා කරන්න බුදුරණාහන්සේ මේ කියන්නේ අපි දානි කියන කාරණාව විස්මතු කරලා භවය වර්ණනා කරනවා නම් ඒ පිටින් වැරදි. ඒ ගත්ත අර්ථය වැරදි. ඒක යා මේ ඒකෙන් ඒ කියන්නේ මහා දෙයක් කරන් තිබ්බ එකෙන් මහා නිකන් සවුත් වැඩක් කරා වගේ. ඒක කොහොමද කියන්නේ? ම්ම් ඒක මට කියන්න උපමාවකුත් නෑ. නිකන් අර අපි හිතමුකෝ රත්තරම් වගේ වටිනා දෙයකින් එයා නිකන් ගෙදර අර වලවල් ටිකක් තියනවා එළිය කෙලිවල වලවල් වහලා දානවා වගේ වැඩක්. එහෙනම් පස් වලින් කරන් තියෙන දේක් රත්තරම් වලින් කරා වගේ. අන්න ඒ වගේ දාන කියන කාරණාව මේ Nirodhe පිණිස එල්ල කරන්න පුළුවන් දාන කියන කාරණාව කවුරු හරි භවය කියන කාරණාවට එල්ල කරලා නැවතුනොත් එහෙම භවයේ භවයේ සැප සම්පත් විදගෙන යන ගමනක එල්ල කරලා නැවතුනොත් ඒ බුදුරයන් වහන්සේට අවශ්‍ය වුණ දේ නෙමෙයි ඒ කියුනේ. පැහැදිලි නේද මම මේ කියන කාරණාව? එතකොට ඒ විදිහට ඒ විදිහට තමයි ඒ උනාට ධර්මය ඇහෙන්නේ මේ කාලේ. <clears throat> මේ කාලේ දාන ගැන කියනකොට ඇහෙන්නේ එතන එතන වර්ණනා කරලා. එතන වර්ණනා කිරීම අවශ්‍ය වෙන්නේ මුකුත්ම නැතිව ඉන්න මිනිසයාට දානෙ දෙන්නේ නැතුව ඉන්න මිනිසෙකුට ඒක වටිනවා. ඒ කියන්නේ අන්‍යාගමික කෙනෙකුට වගේ දන් දෙන්න හිත පෙළමෙන්න ආ මෙහෙම දෙයක් තියෙනවා නම් හොඳයිනේ කියනවල දන් දෙන්න වගේ හිත පෙන්න පෙළමෙන්න එක වටිනවා. වටිනාකමක් නැත්තේ නෑ. හැබැයි එතන නෙමෙයි ඉලක්කය. අපි මේ අද කතා කරපු එකයි දාන ඉලක්කය. දාන කියන කාරණාව. එතකොට මේ දේශනාව ගැන අද මේක සතිය කතා කරපු දේශනාව ගැන මම කෙටියෙන් පොඩ්ඩක් කිව්වොත් එහෙම එතකොට දාන කියන එකෙන් ප්‍රීතිය උපදවන්න පුළුවන්. ඒ ප්‍රීතිය ඉපදීම සම්බන්ධයෙන් අපි දැන් මෙතන ඉන්නවා <clears throat> කීප දෙනෙක් ඉන්නවා මම නිකන් ඇහුවොත් එහෙම කාට හරි ඒ ප්‍රීතිය ඉපදීම සම්බන්ධයෙන් යම් අත්දැකීමක් කියන්නේ මෙහෙම හිතේ බොහොම සතුට ඉපදුනා ඒ සතුටත් නිකන් මගේ කයටත් දැනුණා කයත් නිකන් ඒ වෙලාවේ සතුටේ සතුට නිසා කයත් නිකන් සැපවත් වුණා වගේ දැනුණා කියලා ඒ වගේ අත්දැකීමක් තියෙන කවුද ඉන්නේ? මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය දානමාන දීලා කෙනෙකුට උදව් උපදව කරලා බොහොම හදවතින්ම කරපු දේවල් නම් සතුටත් එක්කම ටික දවසක් යනකම් ඒ සතුට නම් තියෙනවා හිතේ සතුට ප්‍රීතිය ඔව් ඒ ඒ ප්‍රීතිය දැන් අරකේ මතකද කවුද ඒක කියන්නේ සුභාතර නිය නේද එයා කියනවානේ අර බුදුරයන් වහන්සේ බුදුරයන් බුද්ධ බුද්ධ කතාය පීතිය බුදුරයන් වහන්සේ නිසා හටගත් පීතිය කය පුරා පැතිර සිටියේ කියලා කතාව කියනවානේ. වචනයක් කියනවානේ කය පුරා පැතිර සිටියා කියනවා. කියන්නේ හිතේ හිතේ සතුට කියන එක හිත හිත ප්‍රමුදිත වෙනකොට හිත ප්‍රමුදිත වෙනකොට හිත අර පිපෙන්න පටන් ගත්ත මලක් වගේ. ඊට පස්සේ හිතේ ප්‍රමුත්තාවේ ඉක්මවල ප්‍රීතිය කියන ස්වභාවයටපත් වෙනකොට හිතෙන් සතුට දෝර ගන්නවා වගේ එකක් වෙනවා. සතුට. ඒ දෝර ගන්නවා වගේ වුණාම ඒක කයත් කය කයටත් ඒක සැපේ ඒක දැනෙනවා. ප්‍රීතිය. ප්‍රීතියෙන් ඇතිවන්නා වූ සැපේ කයටත් දැනෙනවා. ඒක මට්ටමක් පැනපු ගමන් කයට දැනෙන්න ගන්නවා. අන්න ඒ මට්ටම ගැන මාලියම් මම කියන්නේ. අත්දැකීමක් තියනවාද? යම් ආකාරයකට. සුට්ටක් හරි. නැද්ද? එහෙම කියලා එහෙම කියලා පැහැදිලි කරන්න තරම් තත්වයක් නැහැ ස්වාමීන් වහන්සේ කියන කියන විදිහට. ප්‍රීතිය දෝරාගෙන උතුරා ගලා යන ප්‍රීතියක් නම් එහෙම නැහැ. ඒක තමයි. ඒක එතකොට අර මම අපිව දැන් දානි සම්බන්ධ කාරණාව ගැන මම විස්තර කරේ. ඒ විස්තර කරපු විදිහට ඒ විදිහට චේතනාව පිහිටවගෙන ඒක හරියට ඉලක්ක කරලා ඒ විදිහ මානසිකාර කරොත් උපදවන්න පුළුවන් ඕක. උපදවන්න පුළුවන්. මොකද කියන්නේ සංජීවර කොහොමද? අවසරයි සවිනාංශ යම් යම් අර පොඩි කාලේ ඒ අත්දැකීම වැඩිපුර තිබ්බ ගැතියක් තියෙනවා සවිනාංශ දැන් ටිකක් වැඩි වෙනකොට මේ වයස එනකොට ඒක එච්චර මේ අත්දැකීම ඒ තරම් තිබිලා නෑ වගේ හිතෙනවා සවිනාංශ නමුත් අත්දැකීමක් තියෙනවා සවිනාංශ එහෙම දවස් ගණන් කියලා නෙවෙයි නමුත් දවසක් වගේ ඒ වෙලාවට ඔව් ඒ වෙලාවට හරි කිව්ව උදාහරණයක් කිව්ව ඔව් එහෙම තිබිලා තියෙනවා සවිනාංශ ඔය ඒ කියන්නේ දැන් දැන් කරන කාරණාවල සමහර වෙලාවට සොයන හැටි දැන් අපි හිතමුකෝ මේ දන් කරපු මේ ළඟදි කරපු මේ පින්කම් ගැන සමහරලාවට අර අපි ගොඩක් මහන්සේලා අරහිම කරපුවාම සමහරවිට ඒක අර තියෙනවා ඒ ඒ දවසටම නිකන් අර නිකන් ඇඟ හිරි වැටිලා වගේ හිරි වැටිලා නෙවෙයි නිකන් අර ඇඟ ඇතුලේ ඒ ඒක නිකන් අර කරන්ට් එකක් වැදිච්චා වගේ නිකන් අර ඒ වගේ ගතියක් තියෙන ගතියක් තියෙනවා සමහරවිට අනේ එහෙම වෙන්න ඒකම තියෙන. ඒකද දන්නේ නැහැ සොයනද මං හරියටම. ඒක තමයි. ඒක තමයි. ඒක ඒක අවස්ථාවක්. ප්‍රීතිය කයේ පැතිරෙන එක ස්වභාවයක්. ඒ කරන්ට් ඇදිලා වගේ නිකන් එහෙම එකකින් යනවා. ඒක මේ ප්‍රීතිය පැතිරෙනවා කයේ. එතකොට ඒ ඒ අවස්ථාවක්. එතකොට ඒක කයත් නිරෝගී වෙනවා. එහෙම වෙනකොට. හොඳයි. ඒක එතකොට හොඳයි. ඒක පොඩි කාලේ අතරම තිබිලා තියෙනවානේ. පොඩි කාලේ මටත් මතකයි මේ මට පොඩි කාලේ චූටි කාලේ ඒ මොකද ධර්මය දන්නේ බුදු පිළිම වහන්සේලා දිහා බලන් ඉන්නකොට මට කයේ ප්‍රීතිය ඇති වෙනවා පොඩි කාලේ ඒකට ඒක බලාගෙන ඉන්නකොට මට කයේ ප්‍රීතිය ඇති වෙනවා කයට දැනෙනවා ප්‍රීතිය එහෙම එකක් තිබුණා කල් බුදු ගුණ සිහි කරනවා මොකවත් දන්නේ ඒක ඒ පැහැදීම මම හිතන්නේ කම සමහර දැකලා වෙන්න ඇති කලින් බුදුරජාණන් වහන්සේලාව ඒකත් එක මොකක් හරි වෙන්න ඇති කොහොම හරි එහෙම එකක් තිබුණා පොඩි කාලේ අවුරුදු 8 10 මේ ඒ කියන්නේ ඕන වෙලාවක මට බුදුරණාහිසලා බුදු පිළිමැද දිහා බලාගෙන කය ප්‍රීතිය උපදවන්න පුළුවන්. ඒක භාවනා මොකුත් ඕනේ නැහැ. නිකන් බලාගෙන මොහොතකින් ප්‍රීතිය උපදිනවා. එහෙම. ඒක පැහැදීමක් ඉඳ වෙන්නේ නැති. ඒ වුණාට අනිත් අය වගේ අර මහා ඒ කියන්නේ අමුතු ශ්‍රද්ධාව තිබුණේ නැහැ. සමහර අය ලංකාවේ වගේ තියෙන්නේ අර ශ්‍රද්ධාවට වඩා මොකක්ද කියන්නේ අන්ධ භක්තියක් වගේ එකක්. එහෙම ඒවත් නැහැ. ඒ වුණාට අර එහෙම දැක්කහම ප්‍රීතියත් උපදිනවා. එහෙම තිබුණා. ඊට පස්සේ තව කාර්යය ගැන අත්දැකීමක් කියන්න පුළුවන්. ප්‍රීතිය සම්බන්ධයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඔව්. දැන් ඔබ වහන්සේ මේ දානේ මේ විපාක ගැන ආනිසංස ගැන කියලා දෙන්න පෙර මම අහිංසක කාන්තාවකට මම එක් රැස් කරගත්ත සියලුම මුදල් වියදම් කරලා එයාගේ ඒ ගේ ඉතිරි කටයුතු වහලි ගහලා සෑහෙන කොටසක් මේ ලක්ෂ 5කට විතර කිට්ටු වෙන්න වගේ ඒ පිනක් කරා. ඒ කළා දැන් ඒ මිනිස්සයා සැරින් සැරේ ආපුවම ඕක මට මතකුත් කරනවා. ඉතින් ඒ වුණාට මං ඉතින් පිනක් කරගත්තනේ කියලා මං ඉතින් සතුටටපත් වෙලා අහිංසක කාන්තාවනේ කියලා එහෙම සතුටු වුණා. නමුත් මේ මේකේ දැන් ඔබ වහන්සේ මේ දානේ ආනිසංස කියනකොට ඒ ඒ මතක් කරනකොට ඒ මං කරපු ඊළඟට ආයේ මම තව දෙන්නෙක් මම දඹදිව වන්දනාව එකතු කරන් ගියා. මගේ අන්න ඒ ඒ පින්කම් කරපුවා ඒ වගේම රුවන්වැලි මහා චෛත්‍යයට මේ කරපු මේ මේ මේ පරි පූජා කරපු දේවල් ගැන ඒවා සිහි කරලා ඒවා මට ඉස්සර ඒ තරම් ඒකේ පින ගැන එච්චර මෙව එකක් නැහැ ඒ වුණා ශ්‍රද්ධාව තිබුණා. ඉතින් දැන් දැන් ඒවා මතක් වෙනකොට මගේ ඒ හිතට ඒ ගතට බොහොම සුවයක් සතුටක් මේ මේ ඇති වෙනවා. ඒ වගේම ඒ ආනිසංස කියලා දුන්න ඔබ වහන්සේ කෙරෙහිත් අප්‍රමාණ ගරුත්වයක් මගේ හිතේ තැම්පත් වෙලා මට හරි සතුටුයි. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් කරගන්න අපහසු වෙච්ච මම ඒ වගේ දේවල් කරගත් ලැබීම ගැන මම උගා සතුටු වෙනවා. ඒ පින මම අනුමෝදන් වෙනවා. ඒ වගේම මට වරින් වර ඒක මතක් වෙනකොට මම ඒකේ සතුට භුක්ති විඳිනවා. ශරීරයේ ඇඟට නිකන් ඇඟ නිකන් කිලිපොලා යන ගතියක් වගේ එහෙම ඇති වෙන වෙලාවල් තියෙනවා. හොඳයි හොඳයි. ඒ ආන්දකනේ ප්‍රීතිය ප්‍රීතිය කයට දැනෙන විදිය. එතකොට ඒක හරි හොඳයි. දැන් ඔය ඔය ඔය මානසික මට්ටමක් තව කාටද වගේ තව අත්දැකීමක් මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. මොකද කය ප්‍රීතිය උපදිනවා කියන එක දානයේ සම්බන්ධයෙන් ඒක සිද්ධ වෙන දෙයක්නේ. බුද්ධ කතා බුද්ධ බුදුරණාහි කියන සද්ධාවේ හරි නොඑක කාරණාවලින් කයේ කයේ පැතිරෙන ප්‍රීතියක් ගැන කතා කරනවා දේශනාව කියන්න බෑ විරාජ්. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ එහෙම දැන් මේ දේශනා අහන්න කලින් කලින් අපි ස්වාමීන් වහන්සේ නමක් අපේ ගෙදරට වඩම්මලා කුටි පූජා කරලා දින දෙක තුනක් උන්වහන්සේට දාන මාන පූජා කරලා උන්වහන්සේගේ සැප විහරණය කර අපි කරා. ඉතින් ඒකේ දවස් ටිකේ හරි ඊට පස්සේ වුණත් අපිට ටිකක් මතක් වෙලා මේ අර සෑහෙන ප්‍රීතියක් මෙහෙමයක් කරානේ උන්වහන්සේ අර වළඳලා ටිකක් අර නිරෝගී වෙලා මේ පැහැපත් වෙලා වගේ එනකොට දකින්න දැක්කලා අපි ඒක අත්දැකීමෙන් ලැබුවා මේ ඒක අපි ඒක ටිකක් අපිට මේ දැනුන එකක්. ඒක සෑහෙන කයේ කයේ යම් පැතිරීමක් කයට දැනෙනවා. ඔව් ඒක අර සෑහෙන නිකන් 아무තු ඉලේෂන් කියලා ඉලේෂන් නේද ඒක අර මේ මේ එහෙම එකක් ටිකක් විතර කරන්න අමාරු කයේ පැතිරෙන ප්‍රීතිය. හරි ඒ හොඳයි ඒ අත්දැකීම. දැන් ඔය විදියටම කිව්වා මම හිතන්නේ අද අසංක නැහැ. අසංකත් කිව්වා අසංකටත් එහෙම ඒ කාලේ දානි පූජා කරලා ඒ ස්වාමීන් වහන්සේ වඩම්මලා ඒ ඒ කාලේ අසංකටත් ඒක දැන්නලා තිනවා. එයත් ඔය ඒ විදිහට මොද සිහියෙන් හිතුවේ දාන සකස් කරගෙන ඒ විදිහට කටයුතු කරන් ගිහින් තිනවා ඒ දවස් ටිකේ. එයත් ඒක අත්විඳලා තිනවා ප්‍රීතිය කියන එක. එයා කියපු කාරණාවකුත් තමයි සාමින්හස ඔක මේ තමන් අත්දැකලා නැත්තම් කෙනෙක්ට තේරෙන්නේ නැහැ කියනවා. කියන්නේ අත්දැකිනකන් කෙනෙක්ට තේරෙන්නේ නැහැ එහෙම එකක් තියෙනවද කියලා. හරි. තව කාට හරි ඒ ගැන කාරණාවක් ඉදිරිපත් කරන්න තියනවද? අත්දැකීමක්? නෑ සර්. අවසර ස්වාමීන් වහන්ස අපේ මේ පෙබරවාරි මාසේ මේ ආරණ සේනාසනයකට දානයක් දුන්නා. ඒ දානය දෙන වහන්සේගේ ධර්ම දේශනාවත් මම සවන් දීලා තිබුණේ. එතකොට මගේ ශ්‍රමයේ වේදන් කර ශ්‍රමයෙන් උසාලි උපයාගත මුදලුත් මං යොදවලා තමයි ඒ දානයට සම්බන්ධ වුණේ. එතකොට සම්මා කටයුතු කරද්දි අර බහන්සේ කිව්වාගේ සැහැල්ලුව සැපය අවධානය ශ්‍රද්ධාව ඒ වගේ සිහිය පවත්වමින් මම මේ දාන කටයුතු සම්බන්ධ වුණා. එතකොට දානේ පිළිලකින් හැම හැම දෙයකටම සම්බන්ධ වුණා. හැම අවස්ථාවේදී මට කිසිම අමාරුවක් අපහසුතාවයක් දැනුනේ සතුටක්මයි දැනුනේ. ඒ දානේ පස් කරන වෙලාවේදී සම්පූර්ණයෙන්ම දාන ත්‍රවසකට සීරුම පොල් ගයේ මම. ඉතින් මට කිසිම අමාරුවක් නැහැ. එතකොට හරි. එතක කයේ පැතිරීමක් දැක්කද ප්‍රීතිය? සහැල්ලුවක් දැවුණා ස්වාමීන් වහන්සේ. සතුටක් සතුටක් දැනුණා. ඉන්නකෝ. මමකුත් කරන්නේ ඒ ඒ මානසිකාරයේ ඒ සතුට සහැල්ලුව දැන්න මානසිකාරයේ හිත තියලා ඒක ප්‍රබල කරනකොට ඒක කයේ පැතිරෙන්න ගන්නවා. කයේ පතුරවන්න කියලා කෝකු කරන්න බෑ. ඒක සතුට සැහැල්ලුව උපදින ඒක ඊට අදාළ විදිහට ඒක තව පෝෂණය විදිහට අපි කල්පනා කරනකොට ආය ආය කයේ පැතිරෙන්න ගන්නවා. ඒක සතුට. එතකොට හොඳයි ඒක එතකොට ඔය කට්ටිය කල්පනා කරන්න ඔය දැන් අපි හිතමුකෝ ඒක සතුටක් සැහැල්ලුවක් සතුටක් සැහැල්ලුවක් දැනන කියලා දැන් ඔය මට්ටමක් කියවනේ. ඒ සතුට සැහැල්ලුව සාමාන්‍ය ජීවිතයක ඉන්නකොට විදිහට සතුට සැහැල්ලුවට වඩා වැඩි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ සතුට සැහැල්ලුවෙන් මැරුණොත් ඔය එන්න එක සිහි කරගෙන ඔන්න ඔය මානසික මට්ටම තමයි ඔය මට්ටමෙන් මැරුණොත් ඔය මනුස්ස ලෝකෙට උඩ මට්ටමක්. දවස් කිහිපයකට ඔව් ඒ මනුස්ස ලෝකෙට උඩ මට්ටමකට යන්න පුළුවන් මට කියන්න බෑ චාතුත් මහ රාජික මට්ටම කියලා කියන්න බෑ. හරි පොළොව වාසී දෙවි කෙනෙක්ගේ මට්ටමක් වෙන්න පුළුවන් ඒක මට කියන්න බෑ චාතුත් මහ රාජික හරියටම බෙදන්න බෑ. ඒ බෙදilla බෙදන්න බුදු කෙනෙක්ටම තමයි පුළුවන්. අපි දෙක ඒ විදිහට බෑ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක්ට ප්‍රීතිය කය පුරා පැතිරෙන විදිහට මැරුණොත් එයා ඒ විදිහට මැරෙනවා නම් එයා සදෙවලෝ වාසී දෙවිවරුන්ගෙන් අතට යනවා කියන එක සිද්ධ විය යුතු දෙයක්. ඒ මානසික මට්ටම එයා උපදවලා කයේ ප්‍රීතිය පැතිරෙන විදිහට තියලා මැරුණොත් ඒක මේ මිනිසෙක් ලෝකේ මිනිසෙක් විදිහට එකක් නෙමෙයි. මිනිසයන්ට කිසිසේත්ම සාධාරණ කාරණාවක් නෙමෙයි. මිනිසයන්ට ඒක සාධාරණ දෙයක් මේවා. ආමන මිනිසුන්ට ඒ සාධාරණ එහෙම එකක් තියනවද නැද්ද කියලා ඒ කියන්නේ කිව්වත් පිළිගන්නේ නැති මට්ටමක් තියෙන්නේ. ඒ කෙලින්ම ප්‍රීතිය කයේ පැතිරෙන මට්ටමක් තියනවා නම් සදලෝවාසී මට්ටමක් කෙලින්ම. කෙලින්ම දිව්‍ය ලෝක හයෙන් එක මට්ටමක්. ඒකේ ඒ ප්‍රීතිය සැපේ තියෙන මට්ටම් මත ඊට පස්සේ හිතේ එකඟතාවය එතන යෙදিলা තියෙන මට්ටම් මත එතන කර්ම විපාක વિશે හරියටම කියන්න තේරෙන්නේ එක එක දිව්‍ය ලෝක තලවලට ඉස්සෙනවා. මානසිකත්වේ. සමහරලාට ඒ ඇති වෙච්ච ප්‍රීතියේ සැපේ දිව්‍ය ලෝක දෙක තුනක් ඉක්මවලා උඩ දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. අර එක තැනක විස්තරයක් තියෙනවා මේ ඔතන තියෙන්නේ ඔය පාරක් අයිනේ පාරක් අයිනේ කාන්තාවක් ඉන්නවා මේ හිඟ හිඟමන්ට වැටිච්ච අම්ම කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ එදා පිණ්ඩපාත වැඩිදී මෙයාව දැකලා එයා කාන්තාව පින්ඩ එයා එයා එයා ළඟට යනවා පින්ඩ පාතේ. එතකොට එයාටත් කන්න දෙයක් නැතුව ගෙදරකින් අයින් කරන කැඳ එකක් කැඳ එකක් පිලුණු වෙලා පිලුණු වෙච්ච කැඳ එකක් දීලා බාගෙට පිල්ලුලා තාම බොන්න පුළුවන් මට්ටමේ ඇති ඒ කාන්තාවට ඊට පස්සේ මහා කස මහරතන් වහන්සේ එතෙන්ට වඩිනවා ඒ දැන් මෙයා කැඳේක බොන්න ලෑස්ති වෙනකොට එතෙන්ට වඩිනවා පාතරේ තරම් ඊට පස්සේ අර කාන්තාව කියන ස්වාමීනි මේ මේක ගැලපෙන්නේ මේ රොඩුත් වැටිලා මේ තියෙන කැඳේක ඔබ වහන්සේට ඔය ඉදිරියට වඩින්න ඔබ වහන්සේට දාන්නේ හම්බෙයි කියන. ඊට පස්සේ මහා කාස බාරතන්ද වඩින්නේ නැහැ. එතන හිටගෙන ඉන්නවා. හරි? මේක ඒ මතක නෑ ඊට පස්සේ කියනවා මේ සිද්ධියේදී මේ ගෙදර මිනිස්සු අර මේ දැකලා මහකස්ස මහරතන් වහන්සේ අනිත් මිනිස්සු ස්වාමීන් වඩින්න වඩින්න කරලා දාන්න ගන්න හදනවා ඒ එන්නෙත් නෑ ඊට පස්සේ අර කාන්තාවට තේරෙනවා මේ මං ගැනම අනුකම්පාවෙන් මේ දානෙ පිළිගන්න ඇවිල්ලා තියෙන කිරවල ඒ කැඳේක පූජා කරනවා ඊට පස්සේ දැන් පූජා කරනකොට අර කාන්තාවට හිතෙනවා මේක ගත්තට මේ ස්වාමීන් වහන්සේ වළඳන එක නැති වෙයි කියලා දැන් ඒක පොඩ්ඩක් පිළිනු වෙලානේ රොඩු ලැබලා වගේනේ ඊට පස්සේ ඒක දැකලා මහාකස්ස මහරතන් වහන්සේ මොකද කරන්නේ? ඒ ඉස්සර එතන ඉස්සරහින් වටපිට බලද්දී අර මිනිස්සය කියලා පුටුවක් තියෙනවා. ඒ පුටුවේ ඉඳගෙන කැඳේක වළඳනවා. අරයා ඉස්සරහම. වළඳලා වඩිනවා. ඊට පස්සේ අනේ වළඳලා වඩින්න කලින් දැන් එතකොට අරයා බොහොම සතුටටපත් වෙනවා. ඊට පස්සේ කියනවා මේ ඔබ දන්නවද කියලා ඒ කාන්තාවට කියනවා ඔබ ජීවිත තුනකට හරි හතරකට හරි කලින් මට අම්මා වෙලා ඉඳලා තියෙනවා ඒක කියලා යන්නේ. ඊට පස්සේ ඒක ඇහුවට පස්සේ අර කාන්තාවට පුදුම සතුටුයි හිතට. දැන් ඔන්න ඔය ඔන්න ඔය ප්‍රීතිය ඇති වෙන්නේ නැති. ඒතකොට ඒක දැකලා ඒක අහලා ප්‍රීතිය ඇති වෙලා දැන් මහා කස්සප බරතනස් කියන්නේ මහා පුරුෂ ලක්ෂණ කීපයක්ම තිබ්බ කෙනෙක්. හිතා ගන්න බැරි ලස්සන රන්වන් ශරීරය තිබ්බ කෙනෙක්. එතකොට මුළු මේ රටේම මිනිස්සු ගරු කරන කෙනෙක්. එතකොට අර කාරණාව කිව්වට පස්සේ Taman ඒ ගැන කඳ පූජා කරපු කියන එකත් ඇහුවට පස්සේ ඒ කාන්තාවට හිතේ ප්‍රීතිය ඇති වෙලා ඒ ප්‍රීතිමත් සිතෙන් එදා මැරෙනවා. මැරිලා ගිහිල්ලා මිම සක්දෙවුඳු බලනවා මෙයා කොහෙද ඉපදුනේ කියලා බලනවා මනුස්ස ලෝකේ බලනවා මනුස්ස ලෝකේ නැහැ. ඊට පස්සේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකේ බලනවා චාතුර්මහා රාජික දිව්‍ය ලෝකෙත් නැහැ. තාවත් තිස දිව්‍ය ලෝකේ බලනවා තාවත් තිස දිව්‍ය ලෝකෙත් නැහැ. ඊට පස්සේ ගිහින් ඕක බුදුරයන් වහන්සේගෙන් හරි බුදුරයන් වහන්සේ මං හිතන්නේ අහනවා. ස්වාමීනි මේ මෙයා කොහි ඉපදිච්ච තැනක් මට පේන්නේ නැහැ කියනවා. අර කාන්තාව දුප්පත්. ඊට පස්සේ බැරි නම් මට මතක හැටියට නිම්මාන රතියේ නිම්මාන රති දිව්‍ය ලෝකෙට ගිහින් තිබ්බේ. මට මතක හිටියේ නිම්මාන රති කියන්නේ චාතුමාරාජ යාමය නිම්මාන රති තමයි. නිම්මාන රති දිව්‍ය ලෝකෙ ගිහින් ඉපදිලා තියෙන්නේ. එතකොට බලන්න එයාගේ හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය ඒ දාන දීම සම්බන්ධයෙන් හා ඒ මහා කස්සප මහරතනසයාගේ හිත පහදන ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙයාගේ හිතේ ඇතිවෙච්ච අතිශය බලවත් ප්‍රීතිය කයේ පැතිරීම ඒ ඒ ඒ මට්ටම සමාන උනේ නිබ්බාන රති දෙවි කෙනෙක්ගේ මට්ටම. ඒ මට්ටම සමානුනේ මිනිම්මා ගති දෙවි කෙනෙක්ගේ මට්ටමකට. එතකොට මෙයා මැරෙනකොට මේ මානසික මට්ටම් දෙක එකයි. නිම්මා ගති දෙවි කෙනෙක් සාමාන්‍ය ජීවිතේ විඳින සැපේ තියෙන. දිව්‍ය ලෝකයක නිම්මා ගති දෙවි කෙනෙක් සාමාන්‍ය ජීවිතේ විඳින සැපයයි මෙයා ඒ ඒ දුප්පත් කාන්තාව විඳපු සැපේ එකයි. එතකොට ඒ හින්දා තමයි කෙලින්ම මැරෙනකොට මෙයා අදහසක්වත් නැහැ නිම්මා ගති දිව්‍ය ලෝකේ නහලවත් නැතුව ඇති. ඒ ඒ කෙනා මේ බණ ගහන්න එන මිනිස්සෙ නෙමෙයි. බොහෝ නිකන් මේ හිගමනේ හිටපු මිනිස්සේ. එතකොට කෙලිම නිර්මාණාති දිව්‍ය ලෝකෙට ගිහින් උපදින්න. පැහැදිලි නේද? ඒකයි මං කිව්වේ දාණයෙන් කවුරු හරි කෙනෙක්ට ප්‍රීතිය උපදවන්න පුළුවන් නම් බුද්ධාංශයෙන් ප්‍රීතිය උපදවන්න පුළුවන් නම් ඒ ප්‍රීතියෙන් මැරෙන්නටපත් වෙන්න පුළුවන් නම් විදර්ශනාවක් නැතුව එයා මේ මේ මේ සදෙව්ලෝල දිවිලෝක වලට යනවා. ඒ වගේ ඒකේ කියන්නේ පහළම ලෙවල් එකත් ඒ ගානට යන්නේ. දානේ කියන දානේ කියන්නේ එතෙන්ට යන්න ගන්න එක නෙමෙයි. ඒකේ හැබැයි ඒ ගානට කරා චිත්තාලංකාර චිත්ත පරික්කාරය සකස් වුණා නම් එතෙන්ට යනවා. ඒ හිත. ඒකයි මට කියන්න ඕනේ. ඊට පස්සේ ඒක විදර්ශනා කරන ආකාරය තමයි මේ පාර දේශනාව අපි කරේ. ඒ දේශනාවේ ওই විදර්ශනා කරන ආකාරයේදී කරන්නේ එතකොට ඒ විදිහට ප්‍රීතිය බලවත් වුණාම හිතක ඒ ප්‍රීතියත් එක්ක එයාගේ ශ්‍රද්ධාව බලවත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වීරිය බලවත් වෙලා තියෙනවා. ඒතකොට ඒ කුසලයේම හිත පවතින ගන්න තියෙනවා. ඊට පස්සේ සිහිය බලවත් වෙලා තියෙනවා. ඒ කාරණාවෙම අවධානය යොමු වෙලා තියෙනවා. එකඟතාවය, එතනට අදාළ එකඟතාවය බලවත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඒ ඔය විදිහට සද්දා වීරිය සතිය සමාධිය කියන අංග හිතේ ඇතිවන විදිහට කොහොමද මානසිකාරය තියන්නේ කියලා ඒ ගැන ප්‍රඥාවෙන් යුතු දැකීමක් තියෙනවා හිතේ. අන්න ඒවට කියනවා ලෞකික පංච බල ධර්ම. ඔය අපි කතා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඕවා මේ ලෞකික විදිහටත් පෙන්වන්න පුළුවන්. හැබැයි එතකොට නිවන් දකින්නේ ඒක ප්‍රබල කුසල් සිත් වලට ගෙනියනවා නිවන් දකින්නේ එතකොට ඒ මානසික මට්ටමේදී එයාගේ හිත බොහොම මේ බොහොම පිරිසුදු වෙච්ච මානසික මට්ටමක්. බොහොම පිරිසුදු වෙච්ච මානසික මට්ටම. විශේෂයෙන්ම ප්‍රීතිය කියන කාරණාව හිතේ ඇති වෙලා හිතේ දිගට මේ අරමුණක් අල්ලගෙන තවතින්න පවතින්න හිතේ ওই තීන මිද්ද කියලා තියෙන මැලි ගතිය, ගිලන් ගතිය, අකර්මන්න ගතිය මේ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. වේගෙන් ගෙවෙනවා. වේගෙන් ගෙවන්න පුළුවන් කාරණාවක්. බලන්නකෝ මේ වෙලාවට නිකන් හිතේ අකර්මන්න ගති, මැලි ගති තියෙනවද කියලා? ප්‍රීතිය ඉපදිලා සැපේ ඇතිදලා තියෙනකොට ආ මේ මොන නිදිමතක්වත් නැහැ. ඔය හොඳට ප්‍රීතිය ඉපදිච්ච අවස්ථාවල් ඒ අපි කලනුත් අත්දකලා තියෙන මේ පාර ඉන්දියාව ගිහිල්ලා භාවනා කරද්දි ඒ අත්දැකීම් අරන් තියෙන ඕනතරම් ඉතින් මේවා කට්ටිය අත්දැකීම් ඇති මිනිසුන්ට මම නිකන් උදාහරණයක් කියන්නේ එතකොට මේ ප්‍රීතිය සමහර දවස්වල මේ ප්‍රීතිය ඉපදිලා ප්‍රීතිය බලවත් වුනහම නිදා ගන්න ගියාට නිින්ද යන්නේ නැහැ නිින්ද යන්නේ නැහැ එහෙම අපිට ඒ අත්දැකීම් තියෙන සමහරලා නිකන් වලාකුළු උඩ වගේ වලාකුළු උඩ වගේ පා වෙනවා මේ නිින්ද යන්නේ පැය දෙක තුන යනකම් නිින්ද යන්නේ. ඒ කියන්නේ හිත කැමති නැහැ නිදා ගන්නවත් කැමති නැහැ. දැන් අපේ හිත නිදා ගන්න කැමති හිතේ කයේ වෙහෙසයි හිතේ වෙහෙසයි එක්කලා ඒක නිවා ගන්න තමයි ඔය හිත නිින්දට කියන එකට කැමති. හිතේ ප්‍රීතිය ඇති වුණාම තීන මිද්දේ කොච්චර අර එහා පැත්තට යනවද කියන කාරණාවේ. එතකොට හිත නිදා ගන්න කැමති නැහැ. ඒ සතුටින් එහෙමම ඉන්නවා. එහෙමම ඉන්නවා. නිින්ද ඒක නිදා ගන්න ඕන කමක් නැහැ. නිදා ගන්න බැරුණා කියලා කිසි ප්‍රශ්නෙකුත් නැහැ. එහෙමම ඉන්නවා. එතකොට ආන් ඒ වෙලාවේදී ඒක විදර්ශනාවට තියන්න පුළුවන්. ඒ විදිහට පැය ගණන් පවතිනවා නම් ඒක එන්න විදර්ශනාවට හරවන්න පුළුවන් අවස්ථාවක් එතන තියෙනවා. පැහැදිලි නේද? එතකොට ආන් එහෙම තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ යා ආය අමුතුවෙන් මෙනෙහි කර කර මානසිකාර කර කර ඉන්නේ ඉන්න නැතුවත් කය පුරා සිත පුරා මේ ප්‍රීතිය පැතිරලා ඒක දිගටම වගේ අල්ලලා හිටිනවා. එතකොට තීන මිද්ද ගොඩාක් තීන ඔය විශේෂයෙන් මට කියන්න ඕනේ තීන මිද්ද කියන එක හින්දා තමයි අර හිතක් අර අර පිපිලා එසවෙන්නේ නැතු ප්‍රශ්නේ තියෙන ඔය තීන මිද්ද එකත් එක්කලා. ඊළඟ ලෙවල් එකට එසවෙන්නේ නැත්නම් හිතට ඒ ඔය ඔන්න වගේ හිර වෙච්ච ගතියක් තියෙනවා තීන මිද්දේ. ඔන්න ඔය හිර වෙච්ච ගතිය මේ අයින් කරන්න තුනී කරලා අයින් කරන්න හොඳම විදිය තමයි ප්‍රීතිය. හොඳම විදිය ප්‍රීතිය. යම් යම් ආකාරයෙන් ප්‍රීතිය උපදවන්න පුළුවන් දැන් අපි දන්න ස්වාමීන් වහන්සේ නමකුත් අපිට කිව්වා ඒ ස්වාමීන් වහන්සේ හැමදාම උදේට බුද්ධානුස්සතියෙන් ප්‍රීතිය උපදවනවා. ප්‍රීතිය උපදෙව්වට පස්සේ ඒකත් එක්ක අර හිතේ ඇති වෙච්ච සතුටයි ඒකත් එක්ක විදර්ශනා අරෙහි මේ දවස කටයුතු කරගෙන යනවා. ඒ හින්දා සමාධි පැත්තට එහෙම යන්න හරි පහසුයි. බොහොම සතුටින් සැපෙන් ඉන්න කෙනෙක් වෙනවා. එතකොට ඒක අපිට දානි හරහා උපදවන්න පුළුවන්. ඔය විදිහට මේ ඊට පස්සේ ওই විදිහට බුද්ධාංශය හරහා උපදවන්න පුළුවන්. තව ඉති ආකාර අනුසති භාවනාවල සියල්ලෙන්ම ප්‍රීතිය උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි යම් තියනවද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ වගේ ප්‍රීතිය ඇතිවෙච්ච වෙලාවක විදර්ශනාව ඒ ඔස්සේ කරාම එතකොට ඒ ප්‍රීතිය සම්බන්ධයක එක- උපේක්ෂාවට එන්- අ, වගේ දැනෙනවනේ ස්වාමීන් වහන්සේම. ඔව් දැන් උපේක්ෂාවට යනවා. ප්‍රීතිය එතකොට ඒ අර ඒ වෙලාව තිබ්බ අර ලොකු ප්‍රීතිය හැඟීම අර විදර්ශනාවෙන් තේරෙනවානේ මේ ඇත්තටම මේ හැදිච්ච විදිහයි ඔව්. ඔව්, ඔව්. එතකොට උප- උපේක්ෂාවට ආයෙන එතකොට ප්‍රීතිය නැති වෙනවද උපේක්ෂාවෙන් දින්නේ එතකොට ඕකට ඒකට කියනවා පීතිය විස්කම්බනේ වුණා කියලා. ප්‍රීතියෙන් වෙන් වුණා. ප්‍රීතියෙන් වෙන් වුණා. හැබැයි ප්‍රීතියෙන් වෙන් වුණාට ඕකේ ප්‍රීතිය නෙමෙයි ඕකේ අදාළ කාරණාව. ඒ ප්‍රීතියත් එක්ක හිතේ ඇති වුණ ඇති වෙච්ච හිතේ බලවත්කම තියෙනවා. අර පැත්තෙන් අරක උපේක්ෂාවට ගියාට ප්‍රීතියත් එක්ක හිතේ තීරමිද්දේ තුනී වෙච්ච ස්වභාවය ඊට පස්සේ ඒකත් එක්ක හිත පිපිලා බලවත් වෙලා ජව සම්පන්න වෙච්ච ගතිය තියෙනවා. අන්න ඒ ගතියයි වැදගත් විදර්ශනාවට. පැහැදිලිද? එතනින් එහාට ඒ ප්‍රීතිය වැදගත් නැහැ. හරි නේද ප්‍රීතිය ප්‍රීතිය විස්කම්බන වෙනවා. තිබ්බ ගම ප්‍රීතිය විස්කම්බන වෙනවා. මොකද ඒක කාමාවචර මානසික මට්ටමින් උපදෝපකන්නේ. කාමාවචර මානික මානසික මට්ටම් අයින් වෙනකොට ප්‍රීතියත් එක්කම අයින් වෙනවා. හැබැයි හිතේ උපදෝපු ඒ ජව සම්පන්න ගතිය, ඒ තීන මිද්ද රහිත ගතිය ඒව ටික හරි බලවත්. මොටිවේෂන් එකක් වගේ වෙනවා විදර්ශනා කරන්නේ. ඔව් ඒ ටික අරගෙන තමයි ඒ කියන්නේ විදර්ශනාව දුවන්නේ මොටිවේෂන් එක කියනට වඩා එතකොට විදර්ශනාව දුවන්නේ ඉහළ ලෙවල් එක. ඒ විදර්ශනා කරන හිත දුවන්නේ වෙනම ශක්ති මට්ටමක ඉහළ ශක්ති මට්ටමක දුවන්නේ. එතකොට ඒ ඒ ශක්ති මට්ටමේ විදර්ශනාව වේගෙන් ධර්මාබෝධයට යනවා. අන්න එතන එතන තමයි අපිට ඔය කට්ටියට කියන්න ඕනේ මට පෙන්නන්න ඕනේ තැන මට ඔක කල්නුත් හිතුණා මේක මේ කට්ටියගේ මේ මෙන්න මෙතන ඉසවිලා එන්නේ මෙන්න මේ කාරණා ඉසවිලා එන්නේ කියන එක්ක එක ප්‍රීතියෙන් උපදවන්න ඕන නැත්නම් සංවේගයෙන් උපදවන්න පුළුවන් ආහා ඔව් සංවේගයෙන් උපදවන්න පුළුවන් සංවේගයෙන් උපදිනකොට අර ඒ අදාළ දුක් වේදනා මොනවා හරි දෙයක් ඉඳ අපේ ජීවිතේ අපි ඒ විදර්ශනා කරනකොට අපිට ප්‍රීතියෙන් නෙමෙයි ඉපදුනේ අපිට සංවේගයෙන් ඉපදුනේ සංවේගයෙන් ඒක අර ඒක ඒකත් එක. එතකොට අර එතකොට මම අර කිව්වේ ඒ කාලේ විදර්ශනා කරන ඒ කාලේ එනකොට ජීවිතේ තියාගන්නවද නැද්ද කියන මානසික මට්ටමකට වගේ ඇවිල්ලා තිබුණා අපේ ජීවිතේ. ඒ කියන්නේ මේක කිසි කෙනෙක් හරියට කියන්නේ මේ ධර්මේ මොකද්ද කරන්න කියලා මේ තීරුමක් නැහැ මේ ජීවත් වෙලා තේරුමකුත් තියනවාද කියලා මේ ඔන්න ඔය වගේ මානසික මට්ටමක ඇවිල්ලා තිබුණා. එතකොට ඒ වගේ එතකොට ජීවිතේ නිකන් අතහැරෙන්න ඔන්න මෙන්න වගේ මානසික මට්ටමක්. එතකොට ඒ වෙලාවේ තිබුණේ සංවේගය. එතකොට සංවේගය තියෙන වෙලාවේ තමයි ධර්මය හම්බුනේ. එතකොට එතකොටත් කාගෙන යනවා. එතකොට ඒ හිතේ තියෙන මිදරේ ඔක්කොම කඩාගෙන යනවා. පැහැදිලිද? කායික ඒ ඒ සංවේගයේ ඉපදුනත් සංවේගයේ ඉපදෙනකොටත් පංචකාමයේ පැත්තට හිත යන්නේ නැතුව අර තියෙන මිද්ද කියන කාරණාව එහෙම් පිටින් හිත අයින් වෙලා හොඳට හිත කර්මන්නේ වෙනවා. එතකොටත් අර ශක්ති මට්ටම ඉස්සෙනවා. එතකොට ඒක සැප විදියට උස්සන්නත් පුළුවන් දුක් විදියට දුකෙනුත් උස්සන්න පුළුවන්. පැහැදිලිද? සැපසේ උස්සන්නත් පුළුවන් දුකසේ උස්සන්නත් පුළුවන් ශක්ති මට්ටම. අර කකුල කඩාගත්ත ස්වාමීන් වහන්සේගේ කලව බිඳ ඇටේ බිඳගත්ත ස්වාමීන් වහන්සේගේ කතාව අපි දේශනා විස්තර කරේ. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ එතන සංවේගයකටපත් වීමකින් පටන් ගන්න. දුක් වේදනාව හරහා සංවේගයකටපත් වීමකින් තමයි ඒ විදර්ශනාව පටන් ගන්න. එතකොටත් ශක්ති මට්ටම ඉහළ මට්ටමක්. ඒ හිත් ජවයේ වැඩි. ඒ හිත් දෙකේම. ජවයේ වැඩි. මට ඔන්නෝක තමයි කියන්නේ. එතකොට විදර්ශනාවේ වෙනසක් නැහැ. එතනින් එහාට පංච උපාදානස්කන්ධ විදර්ශනාව අපි යමක් කතා කරා ඒ විදර්ශනාවම තමයි. හැබැයි පටන් ගන්න ශක්ති මට්ටම ඉහළ ශක්ති මට්ටමක්. පටන් ගන්න ජව සම්පන්න බව ඉහළ ජව සම්පන්න බවක් ආන් එතනදී එයා එයා එයා ඒක කරනකොට ඒක වෙනම ලෙවල් එකකින් විදර්ශනාව දුවන්න ගන්නවා. මට ඕන්න ඔකයි පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒකට පෙන්වන්න තමයි අර උපමාව මම අර පැහැදිලි කරේ. ඔය කටියට මේ මේ අර අස්සෙක් ගඟ කරා පයින් උපමාව. මට ඔකේ තව වෙන මට කලින් එකපාර හිතලා තිබුණේ වෙන වෙනම උපමාවක්. ඒක බොහොම සංකීර්ණයි උපමාව. පැහැදිලි කරන්නත් අමාරුයි. ඊට පස්සේ තමයි මට නිකමට හිතුණා මෙයා මේක මෙහෙම මෙන්න මෙහෙමනේ කියලා වල ආයෙ හිතුණා. ඒකදින්ද තමයි ඒක කිව්වේ. එතකොට අස්සේක ගඟ කරා පයින්ද තියෙනවා නම් එහා යුරට මුව පන්නන්න ඕන නම් මේ වතුර ගෑ වතුරට වැටෙන්නේ නැතුව එතකොට දෙආකාරයක අවස්ථාවක් තියෙන එකක් තමයි මේ අස්සය ජව සම්පන්න වෙන්න ඕනේ. කියන්නේ අස්සය කොහොමද ශක්තිමත් බලවත් අස්සයෙක් වෙන්නත් ඕනේ. ඊට පස්සේ අනික් කාරණාව තමයි එයාට තව ඒ බලයට අමතරව තව ශක්තියක් බලයක් ගන්න පුළුවන් අර විදියට දුවගෙන එවිලා. එතනට. ඒ දෙකම එකතු කරන් තමන්ගේ ප්‍රകൃතියෙන් තියෙන ඉහළට පැනීමේ බලයයි කයේ තියෙන දුවගෙනේම නිසා ඇතිවන්නා වූ ඒ ගම්‍යතාවය නිසා ඇතිවන්නා වූ බලයයි දෙකම එකතු කරගෙන තමයි එහා පැත්තට පයින්නේ. ඒ වගේ කෙනෙක් හිත නිරෝධයකට යන්න විදර්ශනා හොඳට දන්නවනම් එයාගේ හිත නිරෝධයකට යන්නේ නැත්තේ අර නිරෝධයට යන විදිහේ විදර්ශනාවක් වැඩෙන ආකාරයේ ඒ ශක්ති මට්ටම ආවෙ නැති හින්දා. නිරෝධයකට යන විදිහේ විදර්ශනාවක් වැඩෙන ආකාරයේ ශක්ති මට්ටම ආවෙ නැති හින්දා ප්‍රඥාව තියුණු වෙන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ආයුධයේ මුවහත. කෙලස් අවිද්‍යාව කපන ආයුධයේ මුවහත. ආයුධයේ මුවහත කොච්චරද තියෙනවද කියන එක එක කාරණාවක්. ඊට අමතරව කොයිතරම් අපි ඒ ආයුධයට ජවයක් යොදලා ආයුධයෙන් පහර දෙනවද කියන එක තව කාරණාවක්. කාරණා දෙකක්. පැහැදිලිද? ආයුධයේ මුවහත කියලා කියන්නේ එකක්. අපි හිතමුකෝ ගහක් කපන් තියනවා මේ මේ හොඳ ඝනකම් අර තියෙන ගහක් පොරොවේ මුවහත හොඳටම තිබ්බා කියලා ගහ කැපෙන්නේ නැහනේ. එයා ගහන මිනිස්සයාගේ ජවයත් බලපානවා ඒකට. එතකොට විදර්ශනාව කරලා ඒක අවිද්‍යාව ඒ කියන්නේ නුවණින් බලන ආකාරයවල ඒ ඔක්කොම හදාගන්න පුළුවන්. ඒක හදාගෙන ඒවා නැවත නැවත නැවත නැවත ප්‍රැක්ටිස් කරලා එයා ගන්න පුළුවන් ඔසෝලා හොඳට ප්‍රඥාව මුවහත් වෙලා පට පට ගාලා දකින්නකොටම ඒක වෙනවා. ඒ වුණත් අර මේ ජවය කියන කාරණාව වෙනම පැත්තක්. ඒ ජවය කියන කාරණාවෙන් තමයි දෑට බදලා වගේ ගහන එකක් ඒතර වෙන්නේ. විදර්ශනාව ඒ කියන්නේ යා මේ කාගෙන යන එකක් කියනවා. මට කියන්න තේරෙන්නේ නැහැ ඒක. ඒ අත්දැකීමකින් ගන්න ඕන එකක්. එතකොට ඒක හරියට රස්සය දුවගෙන ඇවිල්ලා ගන්න ජවය වගේ. දුවගෙන ඇවිල්ලා මේර මහා ඒ කියන්නේ ඒ කියන්නේ අතිශය තමන්ගේ ඒ වෙලාවේ උඩ පයින් මේ ඉදිරියට පයින් පිම්මයි වර්ගෙන යන එකෙන් ගන්න ගැම්මයි මේ දෙකම එකතු කරගෙන පයින් එකක් තියෙනවා. අන්න එහෙම තමයි ඒ විදිය තමයි පේුණාව දේශනාවේ තියෙන හුඟාක් ස්වාමීන් වහන්සේලා ධර්ම අවබෝධ කරලා තියෙන්නේ ඔන්න ඔය ඔතනින් ඔය දෙකම එකතු කරන් ගිහිල්ලා. ඒක එක්ක ප්‍රීතිය හරහා ඉපදිච්ච එකක්. ප්‍රීතිය හරහා ඉපදිච්ච ගත ජවයක් නැත්තම් අර මහ අධික දුක් වේදනාවක් ඔස්සේ උපදවපු ජවයක්. දෙපැත්තෙන් ඕන පැත්තකින් ජවය උපදවන්න පුළුවන්. ප්‍රීතිය හරහා කාරණාවේදී ප්‍රීතිය ප්‍රීතිය ටිකක් වැඩි වුණාම ප්‍රීතියට අදාළ කාරණාවල අර හරියට මේ අර දැකලා තියෙනව නේද අර සුලිය සුලි තියෙන්නේ. සුලියක යටින් පොඩියට තියෙන්නේ. ඊට පස්සේ උඩට එනදී ඒ සර්කල් එක වැඩි වෙන්නේ. ඒ වගේ ප්‍රීතිය කියන කාරණාව එක තැනකට අපි අරමුණු කරේ නැති වුණොත් ඒක විසිරෙන්න ගන්නවා. නොඑක් නොඑක් ඈත ඈත අරමුණු වල විසිරලා තමයි මේ ප්‍රීතිය නැති වෙන්නේ. ප්‍රීතිය කියන කාරණාව එක කාරණාවකට ඒක ඒක කන්වර්ජුන් නැති වුණොත් නේ කන්වර්ජුන් එක නේද කියන්නේ කන්වර්ජන් නේ ඒකේ වචනේ කන්වර්ජුන් නැති වුණොත් ඩයිවර්ජ් වෙනවා ඒක. එතකොට එක කාරණා ඒක එකඟතාවයට එක අරමුණකට එක අරමුණු කිහිපයකට යොමු නැති වුණොත් එහෙම අනිත් පැත්තෙන් අරමුණු ගොඩක විසිරලා නැති වෙලා යනවා. පීතිකර කාරණා. එතකොට ඒක එක අරමුණකට යොමු කරන්න ඕනේ මානසිකාරය කරන වාක්‍ය අපි හිත යොදවන පැති අඩු කර කර අඩු කර කර අඩු කර කර ළඟට ගන්න ඕනේ. ඒක එක පැත්තක්. ඒතකොට ඒක සමාධිය පැත්තට බර වෙලා ඒක ඒක එනවා. ඊට පස්සේ ඔව් මට කියන්න ඕනේ එතකොට මේ දුක් වේදනාවේ එතකොට ප්‍රීතිය කියන කාරණාවේදී ප්‍රීතිය නැති කරගන්නේ අර ඒක ඈත් වෙලා ඈත් වෙලා සර්කල් එක එහෙම තමයි ප්‍රීතිය නැති වෙන්නේ. ඊට පස්සේ දුක් වේදනාව කියන කාරණාවේදී ඒ දුක් වේදනාවෙන් සංවේගී උපදින ගැම්ම නැති වෙන්නේ කෙනෙක්ගේ හිත ඒකට ගැටෙනකොට දුක් වේදනාව වෙලාවේ පටිඝානුසය කියන එක උපදින්න බලනවා කියනවා. එතකොට පටිඝානුසය කියන්නේ මෙයාගේ පුරුද්දට අනුව ඒ වෙලාව දුක් වේදනාවට අකමැත්තත් එක්ක හිතේ තරහ ඇති වෙන ගතියක් පුරුද්දක් තියෙනවා. සාමාන්‍ය කෙනාගේ මානසිකත්වය. එතකොට ඒ පුරුද්දට අනුව එයා දුක් වේදනාවේදී ගැටීම් ඇති කරගත්තොත් එහෙම එතකොට ඒ හින්දා හිත වෙන වෙන අරමුණු වල විසිරෙනවා. ආයි පාරක්. එතකොට අන්න ඒකට යන්න දුන්නේ නැති වුණොත් එහෙම එයා ඒකට යන්න දෙන්නේ නැතුව ඒක දුක් වේදනාව කියන කාරණාවේ කාගෙන ඒ කියන්නේ දෙආකාරයක් තියෙනවා. එක විදර්ශනා විදිය අර රූපය කියන කොටස අයින් කරලා ඒක නිරාමිස වූ දුක් වේදනාවක් විදියට දකින්නත් පුළුවන්. නැත්තම් එහෙම නැති වුණත් දුක් වේදනාව හරහා ඒක ඒකට ගැටීමක් නෙමෙයි ඒක හරහා සංවේගයක් උපදවගෙන මේ වගේ ජීවිතයක්ද තියෙන්නේ. මෙහෙම කයද්ද පරිහරණය කරන්න කියලා එයා ඒ ගැන සංවේගයක් උපදවන් හරියටම එකට එක තමන්ගේ සිහිය අවධානය ඒකට යෙදුවොත් එහෙම ගැටීමකින් තොරව ඒත් සමාධියට යනවා. පැහැදුනාද? පැහැදිලිද? ඒක ටිකක් මේ තේරුම් ගන්න සමහර මම හිතන්නේ මේක සාමාන්‍ය හේතුඵල ධමයක් විදිහට පැහැදිලි වෙනවද? මොකද අංජලි තේරෙනවද? එහෙනම් පැහැදිලි ඒක අර ආ එතකොට ඒක තේරුම් ගන්න තියන්නේ එතකොට අපි මේ අපි මේ විදිහට ධර්මයේ පුරුදු කිරීමේ වටිනාකම කියන්නේ ඔය කට්ටිය එතකොට හිතන්නකෝ කවදා කොයි වෙලාවෙ හරි වයසට ගිහිල්ලා හෝ නැතුව හෝ කොයි වෙලාවෙ හරි මරණාසන්න අත්දැකීමක් එනවා කියලා කියන්නේ එක්කෝ කිසි දුකක් පීඩාවක් නැතුව මැරෙන්න පුළුවන් වෙන්න පුළුවන් නැත්තම් ලොකු දුකක් පීඩාවක් එක්ක මැරෙන්න පුළුවන් ඔය තැන් දෙකේදීම හිත දුකක් පීඩාවක් ඇත්තනදී සංවේගයේ දු උපදවල තිබ්බොත් එහෙම ඒ හිත බලවත් හින්දා ගිහිල්ලා හොඳ හොඳ ලෝකෙක යනවා. ඉහළ ලෝකෙක යනවා. සමහර ලාවට සමා මේ වෙලාවේ එකඟ එකඟව පංචකාමයේ හිතින් අතහැරින මානසික මට්ටමක් තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් බඹලෝ වගේ තැනක යන්නත් පුළුවන්. පැහැදිලිද? පංචකාමයේ හිතින් අතහැරනොත් මේ කියන්නේ මේ මේ කාමයේ පැත්තට හිත පොඩ්ඩක්වත් යන්නේ නැතුව මේ සංවේගයෙන් බලවත් වෙලා මැරුණොත් ධර්මාභෝධයකට විදර්ශනාව බලවත් වෙන්නේ නැතුව මම මේ කියන්නේ. එහෙම මැරුණොත් එහෙම එතකොට දිව්‍ය ලෝක 6 ඉක්මවල මේ මානසික තලයකට යන්න පුළුවන්. දුක් වේදනාව හරහා. ඊට පස්සේ සැප වේදනාව හරහා යනකොට නම් එතකොට එයාට දානය වගේ කාරණායි සැප වේදනාව හරහා විදර්ශනාවකින් නැටුව ගියොත් කාමාවචර මානසික මට්ටම තමයි ඒ තියෙන්නේ. එතකොට දිව්‍ය ලෝක 6 යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඇත්තටම කාරණා හොඳට තේරුම් ගනම් ප්‍රැක්ටිස් කරලා තියෙන කෙනෙකුට මේ දුක් වේදනාව ආවොත් ටිකක් ඉහළට යන්න පුළුවන්. දුක් වේදනාව ආවොත් ඉහළට යන්න පුළුවන්. සැප වේදනා නැත්නම් සැප වේදනාව උපදවලා දිවි ලෝකෙට යන්න පුළුවන්. බලන්නකො විදර්ශනාවෙන් තොරව මම මෙහා පැත්තේ මානසික මට්ටම ගැන මම කතා කරේ. කොයිතරම් මානසික මට්ටමක් තියෙනවද කියලා. ඈ? සාසුර ස්වාමීන් වහන්සේ දැන් සංවේගය උපදනවා කියන්නේ මොන ආකාරයක සංවේගය ඉදීම සම්බන්ධයෙන් අපි දේශනාවක් කරා නේද වෙනම වෙනම වෙනම මම හිතන්නේ කරා නේද එත කොහෙද කරේ කාටද මතකද අවසරයි දේශනාවක් විදිහට දේශනාවක් කරසක් විදිහට සම්බන්ධව කතා කරදී අර එතෙන්දී අර වීරිය වැඩි යුතු ආකාරය කියලා ස්වාමීන් වහන්සේ දේශනා කීපයක් කළා. වීරිය කළ යුතු ආකාරය පිළිබඳ කාරණාවේදී ওই සංයෝගීපදෙම් කියන කාරණාව කතා කරනවා. ඊට පස්සේ මම හිතන්නේ මරණානුස්තිය ගැන කතා කරද්දී සංවේගය ගැන අපි ආයෙ පාරක් ටිකක් කතා කරා. සංවේගය පිළිබඳවම දේශනාවක් කරේ නැහැ. හැබැයි වීඩියෝ තියෙන තැනදී අපි විස්තර කරානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන විස්තර කරා. ඒක බලන්න දැන් මෙතන සංවේග සංවේග කියන කාරණාව හරිය පැහැදිලි කරන්න බැරි කාරණාවක්. ඒක එහෙම බලන්න. එතකොට ඒ කියන්නේ ඒකට සංවේග කියලා කියන්නේ දුක කියන කාරණාව මත උපදින එකක්. දුක දැන් අර අපි නිකන් කෙටියෙන් කාරණා ටිකක් මෙතන කිව්වොත් එහෙම ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත්තුනි ඉමානි අට්ඨ කියලා පරණ ගාතාවක් තියෙනවා. මේ සතර කමඨහං කියලා එන ගාතාවක්. ඒකේ කියනවා මේ ජාතිය ඉපදෙන ස්වභාවය, ජරාව, වයසට යන ස්වභාවය, ව්‍යාධිය, ලෙඩවන ස්වභාවය, මරණය, ජරා ව්‍යාධි මරණ කිය මරණයට පත් වෙන ස්වභාවය. ඊට පස්සේ අතීතයේ සසරේ විඳ දුක කියන එක සිහි කරන ස්වභාවය. ඊට පස්සේ අප්පත්තක වට දුක්ඛං කියන්නේ අනාගතයේ විඳින්න තියෙන දුක සතර අපාය නිදහස් වුණොත් කොයි කොයි මේ මේ තැන්වල තිබිලා අර අපි මතක වෙනේද අර කිව්වා එළුව වෙලා අර ඌර වෙලා ඒ ජීවිතවල බැනුම් කති ගලා ගියේ කියලා සිහි කර කර අන්න ඒ විදිහට ඒ ගැන සිහි කරමින් ඒක සිහි කිරීම අතීත අපත්තකවත් දුක ඊට පස්සේ භික්ෂුන් වහන්සේ නමකට නම් ඉදානි ආහාර ගවිට දුකන් කියලා මේ ඒ කාලේ පින්ඩපාති ගිහිල්ලා විඳින දුක එහෙම එකක් තියෙනවා. එතකොට ඒ කෑල්ල අතහැරියොත් එහෙම ඔන්න ඔය ඔන්න ඔය කරුණු ටික සංවේගවත් වුණි කියනවා. සංවේගයේ උපදවන වස්තු කියනවා. කියන්නේ සංවේගයේ ඉපදීමට උපකාර කරන දේවල්. ඕවාගේ පිහිටලා සංවේගය උපදවන්න පුළුවන්. ඔය ඒ කාරණාව නුවණින් විමසනවා. ඒ කියන්නේ දුක ඉපදලා තියෙද්දි අපි හිතමුකෝ උදාහරණ ලෙඩවීම. දැන් අර අර අර කවලවැටේ විදගත ස්වාමීන් වහන්සේ කතාවේ තියෙන්නේ කලවැටේ බිඳිනින්ද දැන් ලෙඩ ලෙඩ වීම සම් ව්‍යාධිය පිළිබඳ දුකක් ඒ ඉපදිලා තියෙන්නේ. එතකොට ඒ දුක මෙහෙම ජීවිතයක්ද තියෙන්නේ මෙහෙම කයක්ද තියෙන්නේ කියලා මේ වගේ කයකින් නිදහස් වෙන එකමයි හොඳ. මෙහෙම ජීවිතයක නිදහස් වෙන එක හොඳ මේ ධර්ම අවබෝධ කරන එකමයි හොඳ කියලා ඒකටම කරුණු ඒ පැත්තටම කරුණු යොදමින් තිබ්බොත් අර ඒ ගැන ගැටීමකින් තොරව අනේ මගේ කකුල කැඩුණානි කියලා අඬන්නේ ඊට පස්සේ මේ මොන කේල් මලක්ද කියලා අර තරහ ගන්නයි කියන කාරණාව නැතුව අර විදියට මෙහෙම කයක්ද තියෙන්නේ කියලා ඒ ගැන කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ අකමැත්ත උපදවනවා නෙමෙයි. කලකිරෙනවා. අන්න ඒ කලකිරීමත් එක්කලා හිත හිත මේ හිත ඇරෙනවා වගේ එකක් වෙනවා. ඒකත් කයට දැනෙනවා. සංවේගී පුදුනාමත් කයට දැනෙනවා. සංවේගී පුදුනාමත් කයට දැනෙනවා. එතකොට ඒ එතනදී තීන මිද්ද ගති බොහොම අයින් වෙච්ච අවස්ථාවක් අන්න ඒක වගේ සංවේගී අවස්ථාවක්. එතකොට ඒ එහෙම උපදවන්න පුළුවන්. ඒ අර ඒ කාරණා අපේ ජීවිතෙත් අපි එහෙම එකපාර සංවේගී ප්‍රතිච්ච අවස්ථාවක් එහෙම තියෙනවා මේ ඔපරේෂන් වගේක් කරලා තියෙති. ඒ කියන්නේ හැම තැනම වේදනාව, අය වේදනාව වගේක් තිබුණා. ඊට පස්සේ ඒ වෙලාවේ එතන ඒ ගැන එහෙම මෙනෙහි කරන්න ගියාම එහෙම සංවේගී ඉපදිලා එතන හිත එකඟ වෙලා සමාධියට ගිය ස්වභාවයක් අත්දැකීමක් තියෙනවා. එතකොට එතන යනවා එහෙම. ගැටීම ඉපදෙව්වේ නැත්තම් විදර්ශනාවෙන් තොරව මේ කියන්නේ විදර්ශනාවෙන් තොරව විදර්ශනා එතකොට ඒකේ එන්නේ විදිහට ඒ ඒ දුකක් පීඩාවත් දිතොර මම කල්පනා කරන එකට ඇත්තටම වාසනාවන්තයි මේ ධර්ම දන්න කෙනෙක් හරියට එක්කෝ යා බොහොම සැහැල්ලුවෙන් සැපේ මැරෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන් Taman කැමති විදිහට එහෙම වුණොත් එයා ප්‍රීතිය උපදවන්න පුළුවන් දානි සම්බන්ධයෙන් කරපු දේවල් සම්බන්ධයෙන් ප්‍රීතිය උපදවලා හොඳ ලෝක කියන්න පුළුවන්. එහෙම නැත්නම් සංවේගය උපදවන්න පුළුවන්. මහා දුක් වේදනාවල් වලට ජීවිතේ ගිහිල්ලා එකක හිර වුණොත් එතන සංවේගය උපදවන්න පුළුවන්. සංවේගය උපදවලා ඒ සංවේගයත් එක්කලා දහම් මානසිකාරයක හිත තියන්න පුළුවන්. එතකොට බොහෝ වෙලාවට පංචකා මේ පංචකාම ලෝකෙ ඉක්මවනවා. පැහැදිලිද? එතකොට ආකාර දෙකක් තියෙනවා. කොහොම මැරුණත් එකයි. එතකොට දුක් පීඩා ඇතුව මැරුණොත් වඩා හොඳයි වගේ එකක් නේ. එහෙම එකක් තියෙන. ඉතින් බානක ධර්ම දන්න කෙනෙකුට කොච්චර යන්න තැන් නේද? කොහොම පිවි පයින්න පුළුවන්දනේ. ඒතර ගැටීමකින් තොරව ඒ කාර්ය සිද්ධ වෙන්න ඕනේ. ගැටීමකින් තොරව. ඒ කියන්නේ මෙහෙම කල්පනා කරන්නකෝ. තව ටිකක් විස්තර කරොත් දුක් දුක් දුකක් පීඩාවක් හටගන්නකොට ඒ දුක් පීඩාවට අමතරව මනස පීඩාවටපත් වෙනවා සාමාන්‍ය කෙනාගේ ඒකට ගැටීම හින්දා අකමැත්ත හින්දා එතකොට ඒ දුක් පීඩාව නිකන් මහා විශාල තමන්ගේ ඉස්සරහා මහා කන්දක් වගේ පේනවා මෙයාට එතකොට දුක් පීඩාව යම් පට්ටමක් තියෙන්නේ ඒ හින්දා ඒ ඒකට අකමැත්ත හින්දා ගැටීම හින්දා එක්ක බය වීම හින්දා ගැටීම හින්දා මේ ඒකත් එක්ක ඇතිවන මානසික පීඩාව දෙක එකතු වුනහම දුක් පීඩාව තියෙන්නේ අපි හිතමු හතේ එකක් නම් හතෙන් හයක්ම තියෙන්නේ මානසික පීඩාව. එතකොට ඒක මහා කන්දක් වගේ මෙයාට දැනෙනවා. ඉස්සරහා. තමන්ගේ ඉස්සරහා. එතකොට ඒකට එහෙම් පිටි යට වුණා වගේ දැනෙනවා. සාමාන්‍ය මිනිසුන්ට දුකට පීඩාවට ලෙඩවීම වලට යට වෙන්නේ ඒ විදිහට. එතකොට කවුරු හරි කෙනෙක් සිහිය නුවණ කියන්නේ මේක කියන්නේ විශ්වාසය තියෙනවා සද්ධාවක් තියෙනවා සද්ධාවත් එක නෑ මම මේක කරනවා මේක පුළුවන් මේක කරනවා කියලා හිතට වීරිය අරගෙන සිහිය නුවණ වීරිය තියලා මෙහෙම දුකක් නේද මේ ජීවිතවල තියෙන්නේ. ඒ කියන්නේ මම මෙහෙම දුක් විඳිනවා කියන එක නෙමෙයි. මේ වගේ මහා දුක් තියෙන ජීවිතයක් නේ තියෙන මේ වගේ ජීවිතයකට මේ කැමති වෙන්නේ. මේ වගේ ආයා ඉපදීමකට කැමති වෙන්නේ කියලා ඒ වගේ අර ඒ ගැන මේ සිහිය නුවණ වීර්යෙන් යුතුව බලවත් මානසිකාරයක් කරොත් අරකට එකට එක. ඒ කියන්නේ 1 to 1. කියන්නේ අර පැත්තෙන් අපිව යට කරන්න බලනවා දුක් පීඩාවෙන් හිත යට වෙන්න බලනවා අපි හිතේ සිහිය නුවණ වීරිය කියන අංග යොදලා දුක් පීඩාව යට කරවුත් එහෙම තේරෙනවද? ඒ කියන්නේ මම මේ මේ මේ මට්ටමකින් පැහැදිලි කරා. එතකොට ඒක යට කරන්න පුළුවන් ඒ විදිහට. යට කරොත් එහෙම එතන එතන සංවේගී ඉපදිලා පංචකාමයේ වලට යන හිත ඒ පැත්තට යන එක නතර වෙලා එතනින් ඇතුළට බහිනවා. එතකොට ඒක සමාධියකට බහින්න පුළුවන්. සමාධියකට යන්න පුළුවන්. නැත්නම් අර සංවේගී ඉපදිලා හිතේ තීන මිද්‍ය අයින් වෙලා හිත බලවත් හිතක් හැදෙනවා එතන. දුක් පීඩාව මැඩගෙන ඉන්නා වූ සිහිය නුවණ වීර්ය සහිත හිතක්. බලවත් සිහිය සහිත ඇයි අර අර දුක් පීඩාව බලවත් නම් ඒ බලවත් දුක් පීඩාව මඩින්න බලවත් සිහියක් ඕනේ බලවත් වීර්යයක් ඕනේ ඊට පස්සේ බලවත් සිහියයි වීර්යයි නුවණක් ඕනේ බලවත් නුවණක් ඕනේ ඊට අදාළ මානසිකාරය කරන්න ඒ මානසිකා ඒ තුන එකතුනොත් එහෙම ඒ සිහිය නුවණ වීරිය තුන බලවත් මොකද බලවත් දුක් පීඩාව බලවත් සිහිය නුවණ වීරියකින් අපි ඒක යට කරොත් එතන බලවත් එකඟ වීමක් වෙනවා. ඇයි එතන වේදනාව බලවත්. වේදනාව බලවත්. අපි එහෙම සිහිය නුවණ වීරිය දුව කියලා වේදනාව නැති වෙන්නේ නැහනේ. ඒ වේදනාව කායික දුක් වේදනාව නම් වේදනාව බලවත්. වේදන එතකොට වේදනාව බලවත් ඉඳලා එතන ඒ අරමුණේම හිත එකඟ වෙනවා සිහිය නුවණ වීරියත් එක්ක. එතකොට ඒක සමාධියකට යනවා. ඒ එතකොට අර පංචකාමයෙන් හිත මෑත් වෙච්ච සංවේගී ඉපදිච්ච සමාධියක්. ඒ යන්නේ. ඒක ඔය දිව්‍ය ලෝක හය ඉක්මවනවා. ඒක හය ඉක්මවනවා. පැහැදිලිද ඒක? ඒ දෙහා පැහැදිලි කරනම එතකොට යුද්ධයක් තියෙන්නේ. ගහගැනිලා තියෙන්නේ. කියන්නේ අර මරාගැනිලා තියෙන්නේ අතර එතන. ඒ කියන්නේ අපි මෙතන මරාගන්නේ සිහිනෝන වීර්යය. සිහිනෝන වීර්යය. අහන්න මම සාමාන්‍ය දේශවනේ ගත කරන කෙනෙක් බොහෝම බාහිර බැඳීම් වලින් තොරව මම සිතක් භාවනා කරනකොට බුද්ධානුස්සතිය තමයි වඩන්නේ ඉස්සෙල්ලාම. ඉතින් හිත හොඳ ආදිමත් වෙනවා. මොකද මට දැන් ඇස් දෙක පියාගෙන බුදුහාමුදුරුවෝ ඉතින් මවා ගන්නකොට බල බුදු රැස් වේදෙන බුදුහාමුදුරුවෝ තමයි පේන්නේ දැන්. මුලදී එහෙම තිබුණ නැහැ. ඉතින් හිත සමාධි හිත එහෙම නොයා මට ගොඩ වෙලා ඉගෙන පැය දෙක තුනක් හරි භාවනා කරන්න පුළුවන්. නිදිමත එන්නේ ඒවා කිසිම දෙයක් නෑ. ඉතින් හිතේ සතුටින් මම මේ දේ කරනවා. ඉතින් මේ කියන්නේ අර උපේක්ෂාසහගත කියන මධ්‍යස්ථව හිතන්න පුළුවන් ඒ භාවනා කරගෙන යන ගම. ඔව්. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මාල්ලියම්මට උතරින් එහාට තියෙන්නේ අපි හිතමුකෝ ඒ මානසික මට්ටමින් එනවනේ. එතකොට එයාගේ හිත ගොඩක් පිරිසිදු මානසික මට්ටමක තියෙනවා. ඔකේ ජවය ගන්න ඕනේ. සංවේගෙත් උපදවලා සංවේග දැන් ඔහොම ප්‍රීතිය ওই විදිහට උපදවපු හිතක ජවය ගන්න බැරි කමක් නැහැ. දැන් ප්‍රීතිය ඒ පැත්තේ ඉපදුවා. ඊට පස්සේ මෙහි තාම මම ඉපදීමෙන් මේ වයසට යෑම ලෙඩවීමෙන් මේව නිදාසුන්නේ නැහැ නේද? කවද්ද මේ දුක කෙලවර කරන්නේ? කවද්ද උඹ මේක ඉවර කරන්නේ කියලා එයාගේ හිතට චෝදනා කරමින් ඊට පස්සේ උඹට අනාගතේ සතර අපාය නිදාස් නැහැ නේද? මෙහෙම මෙහෙම දුක් විඳින්න වෙනවා නේද? කවද්ද මේක ඉවර කරන්නේ කියලා එයාට හිත චෝදනා කරමින් සංවේග උපදවන්න සංවේගය උපදවපුවාම අර පීතිය හරහා දැන් ඔය සැහැල්ලුව හරහා ඉපදිලා තියෙන මට්ටමට එක්කල සංවේගයෙන් උපදින ශක්ති මට්ටමයි දෙකම එකතු කරන්න පුළුවන්. පැහැදිලිද? දුක් කායික දුක් පීඩාවක් නැතුව. දැන් කායික දුක් පීඩාවක් එනකොට සංවේගය උපදීම කියන්නේ එකක්. මම කියන්නේ කායික දුක් පීඩාවක් නැතුවත් තව අර වයසට යෑම, ලෙඩවීම, මේ වයසට යෑම, මරණය ගැන හිතලා සංවේගය උපදවන්න පුළුවන් කියන්නේ. එහෙමයි. අතීතය අනාගතය විඳින ඔව් මොකද දාර්ශනිකයෙක් හරි මොකක් හරි ආවොත් ඉතින් ප ဋ ාණ ධර්ම දේශනාව තමයි මම කරන්නේ මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා ඒගොල්ලෝ කරන්නේත් ඒක තමයි සිරිතක් විදිහෙන් දිනපතාම දේශනා කරනවා අසනීපයක් වගේ නිකන් සැහැල්ලුවක් නැතුව නිකන් ඇඟ බර ගතියක් ඇඟට ටික විහිදාකා ගතියක් ආපුවම ඇත්තෙන්ම බොහොම සූදානම් වෙලා ප ဋ ාණ ධර්ම තමයි කරන්නේ ඉතින් ඒකේ ගොඩාක් අනුහස් තියෙනවා ඔව් එතකොට අම්මා මෙහෙම දකින්න දේවල් වල අර නිකන් ආශ්චර්ය අද්භූත කාරණා විදියට නැතුව සිහිය නුවණ වීරිය කියන කාරණා දිහා බලන්න. දේවල් වල. අපි මේ එතකොට මම එකයි කිව්වේ දැන් එතකොට අම්මට අර පැත්තෙන් හිතේ පිරිසුදුකමත් එක්ක ඒ විදියට උපදවන්න පුළුවන් නම් අම්මගේ හිත විදර්ශනාව හරියට දන්නවා නම් කරන ආකාරයේ ධර්මාබෝධයට නොයන්න තියෙන හේතු දෙකයි. එකක් තමයි ඒ තවත් ජවයේ ඒ හිතට තවත් මදි ගතියක් තියෙන්න පුළුවන්. ඒක ওই විදිහට සංවේගයෙන් උපදවන්න පුළුවන්. අනිත් එක තමයි විදර්ශනා ප්‍රඥාව එයා නැවත නැවත නැවත නැවත යොදලා යොදලා නැතුව තියුණු මදි වෙන්න පුළුවන් ප්‍රඥාව. එතකොට අන්නේ දෙක එකතු කරන එක තමයි අම්මර තියෙන්නේ. ඒ දෙක එකතු කරොත් එහෙම එතකොට එයා ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ඇත්තටම අන්තිමේදී යන්න ඕනේ ওই කට්ටියට ඒක ඒක වැරදි විදිහට ගන්න එපා නිකාර මරාගෙන මැරෙන්න වගේ යන්න ඕනේ. විදර්ශනාවේ අන්තිමේදී. කියන්නේ අර අර මරාගෙන මැරෙන්න කියන්නේ මේක අර බුදුරජාණන් වහන්සේ කියපු විදිය හොඳයි ඒක. මේකේ අර මේකේ ඔහොම නෙමෙයි ඇඟේ මස්ලේ යෙල්ලා ගිහිල්ලා මේක මේ මේක ඒ කියන්නේ මේක මැරුණත් මේ වැඩේ කරලා මිසක් මම නවත්තන්නේ නැහැ කියලා ගන්න වීරියක් තියෙන්නේ. ඒ මරාගෙන මැරෙන එකක් නේ අතරම කියනවන්නේ. ඒ කියන්නේ එක්කෝ මේ මේ මේක කරන එකේ මං ජයග්‍රහණය ලබනවා නැත්නම් මැරෙනවා. දෙකෙන් එකයි. ඔය දෙකෙන් ඕන එක ලෑස්ති. කො මරාගෙන මැරෙන මරාගෙන මැරෙන්න යන්නේ. ආන් ඒ වගේ ඒ කියන්නේ ඒක අකුසලෙන් නෙමෙයි කුසලයෙන් සිහිය නුවණ විතර බලවත් වෙලා සංවේගය උපදවලා ඒ කියන්නේ මේකේ දෙකෙන් එකක් කරගන්න දෙකෙන් එකක් මම කරනවා කියන මානසික මට්ටමින් යනකොට විතරයි ඔය ගඟ පයින්නේ එහා පැත්තට. ගඟ පයින්නේ එන් එතකොට. එයින් මෙහා ඕක පයින්නේ සාමාන්‍ය කෙනෙක්ගේ පයින්නේ එහෙම. එතකොට ඔය මහා බලවත් ඔය අග්‍ර ශ්‍රාවකයෝ වගේ ඒ අය නැතුව අනිත් ඔය සාමාන්‍ය ශ්‍රාවකයෝ හැම අයගේම ජීවිතවල බැලුවොත් එහෙම සංවේගයක් උපදෙලා නැත්තම් අර විදිය මහා ප්‍රීතියක් ඉපදිලා ඒ වගේ තැන් වලින් තමයි ගිහින් තියෙන්නේ. ඒ වගේ තැනකින් තමයි යන්නේ කෙනෙක් යන්නේ නැහැ නැත්තම් ධර්ම අවබෝධයකට. එහෙනම් ඒ ඒ තැන තේරුම් ගන්න අර අපි දේවල් අපි ප ဋ ාණ සත්‍යයන කරපුවාම අනුසස් තියනවා වගේ ඒ දේවල් අනුසස් නැහැ කියනව නෙමෙයි. ඒ දේවල් දැන් මේ බුදුරජාණන් කියපු මේ ධර්මෙත් එක්කලා නිකන් අපි ඒක මොනවද කියන්නේ? ඒක කියනකොට අපි ඇත්තටම ආයෙ පාරක් කියන්න තියෙන්නේ ඒක හරියට රත්තරන් තියෙන තැනක gedara අර වලවක් වලක් වහන්න පස් ටිකක් මදි කියලා ඉවරලා වල දාලා වල දානවා වගේ වැඩක්. එතන සමතලා වෙලා ප්‍රශ්නයක් නැතුව තියෙයි. හැබැයි අපරාධය. අපරාධය. අපි පිළිත් ටිකක් කියලා සෙතක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පිළිතේ අර්ථ වලට යන්නේ නැතුව අපරාධය. අපරාධයක් ඒක. කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒකෙන් කරන්න තිබ්බේ වෙනම දෙයක්. ඒක නිකන් අපරාධයක්. ඔව්. ඉතින් අන්න එහෙම කල්පනා කරන්න. එතකොට ඔය විදිහට ඔන්න ඔතන තමයි ඔය කට්ටියගේ මේ ඔය කට්ටිය හැමෝම ඉර වෙලා තියෙන ඔන් ඔය තැන් දෙකේ. එක්ක ප්‍රඥාව තියුණු බව මදි වෙන්න පුළුවන්. ප්‍රඥාව තියුණු කරලා ගත්ත කෙනාට සංවේගයයි ප්‍රීතියයි මදි වෙන්න පුළුවන්. බලවත් කායික දුක් වේදනාවක් තියෙනකොට ප්‍රීතිය උපදවන මේ කියන කාරණාව ලේසි නෑ. බලවත් කායික දුක් වේදනාවක් තියෙනකොට ප්‍රීතිය ප්‍රීතිය උපදවන්න අතරම මම නම් හිතන්නේ කරන්න බෑ ඒක. කියන්නේ ඒ කායික දුක් වේදනාවටම හිත එතෙන්ටම අරමුණු වෙනවා. අපි ඒ ඇස්සේ අපි වෙන මොනවා හරි කරපු පින් සිහි කරගෙන ඒවා මෙහෙම කරේ කියලා සිහි කරගන්න ඒක බෑ. එතකොට ඒක සංවේගය හරහාම එතන හරහා යන්න ඕනේ එතන. එතකොට බලවත් කායික දුක් පීඩාවක් නැත්තම් එයාට ප්‍රීතිය සංවේගය දෙකම එකතු කරන්නත් පුළුවන්. බලවත් කායික දුක් පීඩාව නම් කායික ඒක හරහා සංවේගය උපදවගෙන ඒක හරහාම යන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් ප්‍රීතිය උපදවල එහෙම යන්න පුළුවන්. එතකොට කෙසේ වේවා ඔය විදිහට ගිහිල්ලා එතකොට ප්‍රීතිය විස්කම්බණය කරන එක විස්කම්බණය වෙනවා උපේක්ෂාවට යනවා. අර විරාජ් කිව්වාගේ අපි ඒකේ විදර්ශනාව කරන්න ගත්ත ගමන් ඒ ටික දෙපැත්තෙන් අයින් වෙනවා. අයින් වෙන උපේක්ෂාවට යනවා. කායික දුක් පීඩාව ගැන උපේක්ෂාවට යනවා. දුක තිබ්බට දුක විඳින කෙනෙක් නෑ වගේ වෙනවා අන්තිමේදී. නිරාමිස දුකකට ගිහිල්ලා දුක විඳින්නේ දුකට දුකට අපේ සම්බන්ධයක් නැති වෙනවා. ඒ වගේ. ඊට පස්සේ එතනින් එහාට විදර්ශනාව බලවත් කර කර හිත සංවේග උපදව උපද තිබ්බොත් සැරේ සැරේ සංවේග උපදවන එක වටිනවා. විදර්ශනාව කරනකොට ඒ ඒ වගේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ දවස් කීපයක් වගේ ওই විදිහට කරන්න පුළුවන් නම් ඇත්තට දවස් කීපයක් සතියක් කෙනෙක් ওই විදිහට කරොත් එහෙනම් ප්‍රීතිය උපදවනවා මේ පැත්තෙන් සංවේගය උපදවනවා කරලා විදර්ශනාවත් හරියට දැනගෙන මේ ප්‍රඥාවෙන් දිගින් දිගටම ගියොත් එහෙම මං හිතන්නේ මේක බැරි වෙයි කියලා. බැරි වෙන්න හේතුවක් නැහැ. ඔය ඔය ටික කරගන්න බැරි එකක් තමයි තියෙන්නේ. ප්‍රඥාව උපදවා ගන්න බෑ. ප්‍රීතිය උපදව ගන්න බෑ. සංවේගය උපදව ගන්න බෑ ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ වගේ විදර්ශනා මානසිකත්වයකින් මැරෙනොත් එහෙම විදර්ශනාවේ ඉහළ මානසික මට්ටමකින් මට තේරෙන්නේ නැහැ. එතකොට මේ කාම ලෝකේ කොහොමවත් ඉක්මවනවා. ඒ කාම ඒ මානසික මට්ටම තියෙන්නේ කාම ලෝකේ ඉක්මවලනේ. නේද? කාමාවචර මානසික මට්ටම ඉක්මවලන විදර්ශනාවේ දුවන්නේ එතකොට. ඒතර කාම ලෝකේ කොහොමත් ඉක්මවනවා. ඊට පස්සේ රූප ලෝක ඒ වගේ ස්වභාවයකට යන්නේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක. එහෙම වුණාම එහෙම දැන් දේශනාවේ තියෙන කවුරු හරි සෝතාපන්න ශ්‍රාවකෙක් ඉපදුනොත් එහෙම අරූපාවචර බ්‍රහ්ම ලෝකයක වගේ එහෙම පිරිනුවම් පානවා කියනවා. ආයෙත් නැහැ කියනවා. ඒ විදර්ශනා ප්‍රඥාවක් තියෙනවා. එයා ඊටු ටික එතනදිම කරනවා. ඒක නැති වෙන්නේ නැහැ. එතන ගියාට පස්සේ අපිට අපේ මතකයේ මේ මනුස්ස ලෝකෙට එනකොට නැති වුණා වගේ නැති වෙන්නේ ඒ වගේ තැන්වලදී. එතකොට එයාට ඒක ඊට වඩා මහා බලවත් සියනෝන වීරිය ජීවිතයක් තියෙන්නේ. එතනම ධර්මාපෝද කරලා එතනම පිටිනුවක් පානවා. හරි එහෙනම් දේශනාව ගැන මම හිතන්නේ කතා කරන්න කාරණා කතා කරා. ඕක හරිය බලවත් කාරණා. ඕක මේ මන්ද මිනිස්සුන්ට පිටින් කොයිතරම් තේරෙනවද කියලා හතිශයින්ම බලවත් කාරණා. තමන්ගේ හිර වෙලා තියෙන ප්‍රධානම තැන. ප්‍රධානම තැන. ඒක. හරි මොන හරි දහම් කාරණා තියෙනවා අහන්න පුළුවන් දැන්. අවසරයි සම්නංශ මේ එතෙන්දී අර දේශනාවේදී ඉන්නේ ප්‍රීතියයි ඒ කාරණා සම්නංශ වේදනා ස්කන්ධයට සංග්‍රහ වෙනවා කියලා තමයි කතා කරේ සම්නංශ එතෙන්දී අර මට නිකන් එතන පොඩි ගැටලුවක් විඥාන ස්කන්ධයට එතන අපිට මේ ගන්න පුළුවන් ද කියන එක. ඒ කියන්නේ අපි ඒ මානසික මට්ටමයි ස්වාමීන් ඔව් නෑ එතන වෙන්නේ දැන් ඒක රූපයක් නෙමෙයි කියලා තමයි පැහැදිලිනේ. එහෙමයි ස්වාමීන් ඔව් රූපයක් නෙමෙයි. ඊට පස්සේ අපි ඒක ඒක ගැන සංඥාවක් නෙමෙයි සංස්කරණයක් නෙමෙයි කියලා පැහැදිලිනේ. සංඥා සංස්කාර වලින් තොරව එහෙම එකක් තියෙනවානේ. වේදනාවක විඳින ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ ඒතර වේදනාවක්ද විඥානයක්ද කියන එකේ වෙනස තියෙන්නේ ඒ වේදනා වේදනාවක් උපදිනවා උපදින වේදනාව විඥාණයෙන් දැනගන්නවා. වේදනාවක් උපදිනවා විඥාණයෙන් දැනගන්නවා. ඒතකොට විඥාණයෙන් අපි දැනගැන ඒ කියන්නේ දැන ගැනීම අරමුණු කරනවා. විඥාණයෙන් අපි දැන ගැනීම. ඒතකොට සිහිය සිහියෙන් ඒට අදාළ පැත්තට අපි මේ විඥාණය දැන ගැනීම අරමුණු කරනවා මේ අතන වේදනාවක් අරමුණු කරන්න වේදනාවක් තියෙනවා දැන ගැනීමක් ඒක දැන ගැනීමකට අමතරව වූ දෙයක් තියෙනවා එතන පැහැදිලිද ගැඹුරු සිද්ධිය සංජීවර එහෙම අන්න එහෙම තේරුම් ගත්තා. ඒතොර ඒක ඒ කියන්නේ දැන ගැනීමකට අපි මොනවා හරි දෙයක් වෙන දෙයක් ගැන කල්පනා කරමින් දැන ගැනීමක් කරනකොට ඒ දැන ගැනීමට අමතරව වෙන දෙයක් අතන තියෙනවා. වෙනම තියෙනවා. ඒක ඒක ඒක ඒකේ වේද වේද වේද ඒ කියන්නේ වින් වින් ඒක විඳින්න වෙන ස්වභාවයම තමයි ඒකේ වේදනාව කියන්නේ. ඒක විඳින්න වෙනවා. ඒක ඒක එතකොට ඒ ගැන මේ පැත්තේ දැන ගැනීමක් කරන්නත් පුළුවන්. ඒ ගැන අපි දැන ගැනීමක් නොකර වෙන මොනවා හරි කරන්නත් පුළුවන්. මේක අතහැරලා වෙන මොකක් හරි කරන්නත් පුළුවන්. හැබැයි මෙතන දැන ගැනීම විඳිනේ කියන එක දුක පැත්තෙන් හරි සැප පැත්තෙන් හරි බලවත් වුණොත් අපේ දැන ගැනීම කියන එක විඥානය කියන එක ඒ පැත්තට යොමු වෙනවා. ඔවුන් ඔහොම තමයි ගන්න ඕනේ. එතකොට ඕක ওই ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඒක සාමාන්‍ය පැහැදිලිද සංජීවට? එහෙමයි සෝනස් අදහසක් ආවා නේද මට කියන්නේ. ඔව්. ඔව්. එතකොට අර ඒ වින්දනය ඔස්සේ අර ඒ වින්දනයේ සංකාර කරලා තමයි සාමාන්‍යයෙන් අපි ඊට පස්සේ දැනගන්නේ. සංඥා සංකාර යොදාගෙන තමයි කකුලේ වේදනය කියලා ඉවරලා අපි සාමාන්‍යයෙන් දැනගන්නේ. සංඥා සංකාර වලින්. එතකොට එතකොට එතකොට විඥාණයට එනකොට ඒ වගේ කීපයක් පහු කරන් මට්ටම් කීපයක් පහු කරගෙන තමයි විඥාණයට. ඒ මට්ටම් කීපය පහු කරන්නේ නැතුවම පිරිසුදු වෙන්දනයක් තියෙනවා අතන. මේ ගැන මොකුත් කල්පනා නොකරත් තියෙනවා. සංඥා සංකාර කරලා දැන ගැනීම වලට නොගියත්. ඒ වින්දනය තමයි ඔය කියන්නේ. සාමාන්‍ය කෙනාට ඒක අහුවෙන්නේ සාමිස විදියට. කාමයේ සාමාන්‍ය මානසික මට්ටමේ කාමවචර මානසික මට්ටමේ අතපය කකුල්වල වේදනාවල් විදියට තමයි යට එන්නේ. තාම මොකක්ද අහන්න තියෙන්නේ? හරි නේද එහෙනම්. තාමනුත් අහන්නේ නැද්ද? ප්‍රශ්නයක් කාටවත්? හරි. එහෙනම් මේ අපි මේ මේකේ දාණය ගැන කාරණා මෙතනින් සමාප්ත වෙනවා ඇත්තටම. ඊළඟ සතියේ වෙනකොට කල්පනා කරා අර අවශ්‍යතාවය මත පින්දීමයි පින් අනුමෝදන් පින්දීම පින් අනුමෝදන් කිරීම කියන කාරණාවත් මෙතෙන්ට මේකතු කරා නම් හොඳයි කියලා. ඒක අර 1000 ප්‍රශ්නයක් අහපු ඉඳ ඒකත් විස්තර කරලා මේ මොකද එතනත් ගැනත් ප්‍රශ්න තියෙනවා. අතර මම දැන් ඒ කියන්නේ මට ඒ දැන් මේව පැහැදිලි පැහැදිලි කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ පින්දීම පින් අනුමෝදන් ඔක මම කියන්න ඕනේ නේ. ඒ කියන්නේ ඔක ධර්මාබෝධයට නා අදාළත්වයක් නැහැ කිසිම. පින් දෙන්න කොහොම පින් දුන්නා පින් අනුමෝදන් වුණා. හැබැයි ඒකේ තියෙන වැරදි වැටහෙන් ටික අයින් වුණා අයින් වෙන එක බුද්ධ ශාසනයට යහපතක් තියනවා නේද? ඒ අදහසින් අපි ඒ කාරණාව ඊළඟ සතියේ කතා කරමු මේක සරල කාරණාවක්. නැත්නම් දානේ කියන කාරණාව මෙතනින් ඉවර වෙනවා. දානේ අග්‍රේ මහත් මහත්ඵලයේ මහානිසංසයේ ඔන්නෝමයි ලබා ගන්න. හොඳයි මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම ඒ බුදුරයන් වහන්සේ වදාළ උතුම් ධර්මාභෝධය පිණිසම මේ හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පෙරවස් කරනවා. මයා සතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි ධප්පං සාමිනා සතම් පුඤ්ඤං මහියද්දා ධප්පං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්වේන සතං සබ්බං අස්සයන් කමත නිබන්තේ ඕකාස සමාමි බන්තේ සිතියම්පි ඕකාස සමාමි බන්තේ සතියම්පි ඕකාස සමාමි බන්තේ සාදු සාදු